ශීලු දිනාටම තෙරුවන් සරණයි. අපි කවුරුත් දන්න පරිදි දවසේ ධර්ම සාකච්ඡාව නැත්නම් දහම් ගැටළු විසඳීම සඳහා වෙන් වෙච්ච කාලයයි. ඉතින් ඒකට සූදානමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තිනවා. මම ඒ අනුව ඒ සාකච්ඡාවට බැස ගන්නවා. ඒ අතර වාරෙදි කාට හරි කියන්න යමක් තියෙනවනම් ප්‍රශ්න තියෙනවනම් ප්‍රශ්න ප්‍රකාශන ඉදිරිපත් කරන්නයි කියලා මම සාදර වෙනවා. පළවෙනි ප්‍රශ්නේ මෙහෙමයි යන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ සරුවචන් වහන්සේ අප සියල්ල දැවෙන ගිනි 11ක් ගැන වදාරා ඇත. එනම් ජාති ජරා ව්‍යාධි මරණ විපයෝගයේ අප්‍රිය සංයෝගයේ පංච උපාදානස්කන්ධ දුක පිළිබඳව සතර සතිපට්ඨාන භාවනාවේදී මේ සීල දුක්ඛයන් පිළිබඳව මෙනෙහි කිරීමෙන් දුක්ඛ නිරෝධය ඇති කරගත හැකි ආකාරය පිළිබඳව උපවාසය අවබෝධ කරගෙන ඇති ක්‍රමය පෘථග්ජන අපටත් පහදාන දෙමින් කරුණා ඉල්ලා සිටීමේ උපවාසයට නිවන් සුවත් වේවායි ප්‍රාර්ථනා කරමි. ඉතින් මම මට කියන්න තියෙන්නේ මම මේක තමයි මේ උත්සාහ කරමින් ඉන්නේ. පුළුවන් තරම් අපි අතර ගනුදෙනුවක් වෙන්න ඇරලා දන්න විදිය සාකච්ඡා කරන්න. ඉතින් මේ මේ ධර්මදේශනා මාර්ගය ඉවර වෙනකොට ධර්ම සාකච්ඡා කරනකොට කමඨාන් සුද්ධ කරනකොට ශක්ති ප්‍රමාණයෙන් අපි බලමු පුළුවන් තරම් sannivedanayak වෙන බවට යන්න මේ එතකන් කිසිසේත්ම සැක කරන්න හෝ එහෙම නැත්නම් විශ්වාසය කඩා ගන්න අවශ්‍යතාවයක් නැහැ. අපි උපරිම ප්‍රමාණයෙන් අපි පූර්ණ කාලිනව යෙදී ගත කරන බව සන්තෝෂයෙන් හිත සතුට ඇති කරගෙන අපි කිය අපි හිතාගමු මේ 11ක් දුක්ගිනි ඇති උනේ කෙලවරක් නොපෙනෙන සංසාරේ අවුරුදු කොච්චරද ගානක ඉතින් අපිට දවස් 7න් මේ ටික ඔක්කොම කපන්න පුළුවන් නම් හොඳයි. ඒක ඇති දෝෂයක් ඇත්තේ නැහැ අපි උත්සාහයකුත් කරනවා. පැන්නම් හතේ වූ හතක් හරි ගියාට පාඩුවක් නැහැ. ඒ නිසා අපි එතකන් විශ්වාසයෙන් ඇදහිල්ලෙන් වැඩ කරගෙන යන්න. කර්ත ස්වාමීන් වහන්සේ මා භාවනාවට වාඩි වී ටික වේලාවකින් මුළු ඇඟම හිරිවැටුණාක් මෙන් පවතී. ඉන්පසු භාවනා අරමුණු නොදැනීම පවතී. පිට සිත පිට යන බවක්ද නොදැනී මට කරුණු පහදා දෙන්න. අයිති මේකෙදී මේ භාවනා අරමුණ මොකද්ද කියන එක සටහන් කරලා නැහැ නෝත් වාක්‍යයක් තියෙනවා. භාවනා අරමුණ නොදැනීම පවතී කියලා. ඉතින් එතකොට හිත පිට යන බවක්ද නැදනේ කියන එකෙන් මට තේරෙන්නේ දැන් හිත වැටිලා තියෙන්නේ අරමුණ ඇතුළට කියලා. අරමුණ ඇතුලේ බොහොම නිසද්ද තැනකට ඉතින් අර ටික වේලාවක් ඇතුළතදී මේක සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ දේ වෙන්න ඉස්සරලා අරමුණ ගොරෝසුවට තිබිලා ක්‍රමයෙන් ඒ සතිය සමාධිය පෙළ ගැහිම නිසා අරමුණ සියුම් වී යෑමක් නම් මෙතන වෙලා තියෙන්නේ ඒක ඉතින් අගේ කරන්න ඕනේ කොහොඳයි. එතකොට ඒ බවට කරුණු පැහැදිලි කිරීමක් වශයෙන් කරන්න තියෙන්නේ තමන් දන්නවනම් ගොරෝසු අවස්ථාවේ ඉඳලා සියුම් අවස්ථාවට යන හැටි පියවරෙන් පියවර පියවරෙන් පියවර විශ්වාසයක් ඇති වෙනවා සද්ධාාවක් ඇති වෙනවා මේ හිතෙයි අරමුණෙයි මේ කයෙයි සමහරලාට කෙලෙස් වලයි සංසිද්ධියක් ඇති වෙලා තියෙනවා ඒක නිකන් හිරි වැටෙනා වගේ තමයි පවතින්නේ ඉතින් මේක අපි නිතර හුරු කරගන්න ඕනේ හැම පරියන්කේදීම සිදුවෙන බවට වගබලාගෙන මේක තහවුරු කරගන්න තමයි අපි මේ වගේ පරිසරයක් හදාගෙන තියෙන්නේ නිතිපත භාවනා කරනවා ඉඳගෙන සක්මන් කරනවා නැවත නැවතත් නැවත නැවතත් මේ ගොරෝසු තන සිට ශියුම් තන්ට යෑමේ පාර දන්නා එකක් බවට පත් කරගන්න. අපි මේකට කියන්නේ වශී කරගන්නවා කියලා. තමන්ගේ අත අත යටතට ගන්නවා. එචා කරුණු පැහැදිලි කිරීමක් වශයෙන් කරන්න තියෙන හිත පිටියමක් වෙලා නැත්තම් මේක හොඳ දෙයක් වශයෙන් සලකලා මේක අන්ධකාරේ නොදැනී වෙන එකක් නෙවෙයි. දැක දැක දන දන වෙන එකක් වඩපත් කරගන්න. එතකොට Tamanට ආත්ම ශක්තියක් වැඩෙනවා. වෙන විදිහකට කියනවා නම් ශ්‍රද්ධාවේ, <clears throat> වීරියේ, සතියේ, සමාධියේ, ප්‍රඥාවේ වර්ධනයක් සිදු වෙනවා. සැකයක් උපදිනොත් තමයි ඒ වගේ පොඩි පොඩි මේ පටලවිලි ඇති වෙන්නේ. ඒ නිසා නැවත නැවත කිරීම තමයි එකම උත්තරය. එතකොට මේ Tamanටම Tamanගේ පාර පිළිබඳ විශ්වාසයක් ඇති වෙනවා. ගරුතර ස්වාමීන් වහන්සේ පාසඳන් කරුණු පිළිබඳව පැහැදිලි කිරීමක් කර දෙන ලෙස කවුරු වෙනිලා සිටිමි. එක සක්ම භාවනා කරන විට ගමන් කරන වේගය කොපමණ විය යුතුද? මේක මම ඒ උපදෙස් දෙනකොට හැමදාම අනිවාර්යම කියනවා. මොකද හැම වෙලේකොටම මේක ප්‍රශ්නයක් වෙනවා. මේ ඒ නිසා සාමාන්‍ය වේගෙන් ඇවිදින්න. Tamange කයට ගැළපෙන වේගයක් තියෙනවා. ඒ නිසා ඒ වේගය ඇවිදින්න නිසා මේකට ලේසි උත්තරයක් තියෙනවා. ප්‍රායෝගික උත්තරයක්. සක්මන් භාවනාවට ගිහිලා ඉස්සල්ලාම විනාඩි 5ක් භාවනාවකින් තොරව නිකන් ඇවිදින්න. නිකන් ඇවිදලා තැනට හුරු කරගන්න. එතකොට ඇඟ තෝරගනි වේගය. ඊට පස්සේ මේ වේගයේ සමතුලිත වුණාට පස්සේ හිත යොදන්න পায় තියෙන එකට. නැත්නම් යටි කයට හිත යොදන්න. ඒ නිසා මුල් ටිකේදී මෙනෙහි කිරීමකුත් නැතුව වේගය හතුරන්නේත් නැතුව සාමාන්‍ය එහාට මෙහාට යන්නේකට ගියාට පස්සේ මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. නැත්නම් මේක මුල සිට අග දක්වාම නිකන් ඇහැට කුණක් වටනා වගේ සැකයක් පහළ වෙනවා කවුද මේ වේගේ පාලනය කරන්නේ කෝකද හොඳ එක කොච්චර ප්‍රතිබල හම්බෙන්නේ කියලා ඇඟට තීන්දුව කරන්න දෙන්න. Tamange ඇඟේ සාමාන්‍ය යන වේගය තමයි හොඳ. දෙක දවස ඇතුළත කීප වරක් භාවනා කිරීම අවශ්‍යද මේ කාලසටහන කරන්න. එතකොට ඒක හදලා තියෙන්නේ දැන් අපි මෙහෙදිම හතරවෙනි රිට්‍රීට් එක එහෙම නැත්නම් මම මේ පහුගිය කාලේ ගොඩක් ඕකේ මම ඉල්ල හිටියේ මේක තමයි කාලසටහන නිසා මේ තියෙන කාලේ මේ ආදුනිකයට හොඳ වරන් ඇතුළත වෙන සාර්ථක ප්‍රතිඵල ලැබීමට කියලා. ඉතින් මේ සාර්ථකත්වයේ අසාර්ථකත්වය කමටහන් සූද්ධ කරනකොට අපිට වෙනස් කරන්න පුළුවන්. ආරම්භයේදී මේ දින මේ දිනචරියාව කරනකොට සක්මන් වාර 4ක් 5ක් පරියංක වාර 4ක් 5ක් එතන සක්මන් පැය 4ක් 5ක් පරියංක 4ක් 5ක් ලැබෙනවා. ඒ අතරමැද සතියෙන් ගත කරනවනම් මේ ඊගාට අහනවා එක අවස්ථාවක් කොපමණ වේලාවක් ගත කළ යුතුද මම නැවතත් කාලතරණට ඇඟිලි දික් කරනවා ඔය ලියලා තියෙන්නේ උඟ දෙනුගේ ප්‍රශ්න ඇති කිරීමටයි ඔයිටත් පල්ලෙහා මේ කොහෙද අපි තරප්ප පෙළ ගාවත් ලියලා තියෙනවා මේ විශේෂයෙන්ම මේ වගේ භාවනා වැඩමුළුවට එන කෙනෙකුට ඒ පිළිබඳ සැක පහළ නොවීමට හිතන්න අවශ්‍ය යටිපතුල් වල දැනෙන දේ පමණක්ද කකුල් වල වේදනා ඇතිතන් ගැනත් හිත යොමු කළ යුතුද හිතන්න නම් මොකක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ භාවනාවේදී හිතනවා කියන එක වසක් කල්පනා කරනවා කියන එක වසක් දැනෙන දේයි බලන්න ඕන පය තියෙනකොට යටිපතුල් වල තමයි නිදර්ශනයක් වශයෙන් පෙන්නන්නේ නමුත් පය තැබීමට අදාළ හැම වේදනාවක්ම භාවනාවට අදාළයි ඒක නිසා නිදර්ශනයක් වශයෙන් කොහොමද කරන්න කියනකොට මේ අඩු ගානේ පය තිනකොට ඒ පොළවේ වදින එකවත් දකින්න. ඊට අමතරව මේ කියලා තියෙන විදිහට කකුල් වල වේදනාව ඇති තැන ගැනත් හිතේ මොකද කියනකොට වේදනාවක් තියෙනවනම් අනිවාර්යයෙන්ම ඒක ප්‍රායෝගික එකක් නම් අත ඇඟේ සිදුවෙන එකක් නම් අනිවාර්යයෙන්ම හිත යොමු කළ යුතුයි. මේ අඩුම ගානේ පය පොළව තබන වෙලාවේදී පොළවේ ගැටීම යටිපතුල් ගැටීමවත් දැක ගන්න කියන එක උපදේශය. බාහිර ශබ්ද වලට හිත විසිරී ගියොත් හරි හිත වෙනත් දේවල් දරුවන්, ගෙදර පවුලේ ආදී ගැන හිත ගියොත් කල යුත්තේ කුමක්ද? හිත පාලනය කරගන්නේ කෙසේද? ඒ ගිය වෙලාවක දන්නවනම් දැන් මගේ හිත මේ තේරුමක් ඇති දේවල් වල නෙමෙයි හිත නිකන් නන්නත්තර වෙනවයි කියලා මතක තියාගන්න අරමුණේ හිත පැවැත්වුවොත් කෙලෙස් අඩුයි අරමුණෙන් හිත පිට ගියොත් පාලනයෙන් තොර වීම නිසා කෙලෙසෙන් ඉඳී තියෙනවා. ඒක නිසා පුළුවන් තරම් Taman ගෝචර භූමිය හැසිරෙන්න ඕන. ගෝචර භූමියෙන් පිට ගිය ගමන් අනතුරුදායකයි. ඒක නිසා මේ ගහලා බැලලා හිත ගන්නවා කියන එක නෙවෙයි අදහස් කරන්නේ. දැනගන්න ඕනේ ඒ වගේම බාහිර ශබ්දවලට හිත ගියොත් හරි හිත හිතවිලි වලට ගියොත් හරි කියලා කියනකොට මේ ප්‍රශ්න මතුවෙන්න මතුවෙන්න දැනගන්න බලන්න කොයි එකද වැඩියෙන් කරදර කරන්නේ කියලා. හිතවිලිද වැඩියෙන් එන්නේ මට, ශබ්දද වැඩියෙන් එන්නේ මට, වේදනාද වැඩියෙන් එන්නේ කියලා එක එක චරිත හැටියට වෙනස්. පොදු වෙනවනම් එච්චරම බරපතල ප්‍රශ්නයක් නෑ. සමහරකට වෙලා තියෙන ඉඳගත් ගාම අර වේදනා ප්‍රශ්නේ එමනම් ඒකටම සුවිශේෂිත ක්‍රමසහවිදිය යොදන්න වෙනවා. වේදනාව නම් ඉඳගනින්න ඉරියව්ව වැරද්දක් හෝ සක්මනේ වැරද්දක් ඒකට පිළියය යොදන්න වෙනවා. බාහිර සද්ද නම් සද්ද නැති තැනකට ගිහිල්ලා පටන් ගන්න ඕන. ඉතින් ඒක නිසා එන බාධාව වැඩියෙන් මේන බාධා මොකද්ද කියලා හඳුනා ගන්න එක ඒ පුද්ගලයාම කළ යුතුයි. මොකද මේ එක එකනට එක එක දේවල් බාධා කරන්නේ. ඒව එනකොට හිත නරක කරගන්න එපා. හිතට මතක තියාගන්න ඕනේ මේක ගෝචර භූමිය. මේකේ හිටියොත් ආරසයි, පිට ගියොත් අනාරක්ෂිතයි. ඒ නිසා නැවතත් ශක්ති ප්‍රමාණි සක්මන් කරනකොට නම් අර පොළවේ පය තියෙන එකට භාවනා කරනකොට එක්ක නාසිකාග්‍රේ එක්ක නැත්නම් උදරයට හිත ගැනීම තමයි කරන්න ඕනේ. කොහොමද මේ ප්‍රශ්න වැඩි කියනකට සමා වෙන්නේ කියලා තියෙනවා මේ ප්‍රශ්න අනිවාර්යයෙන්ම සුද්ධ කරගන්න ඕනේ. සුද්ධ නොකර ගත්තොත් අපි කොච්චර භාවනා කරත් හරියට හරියන්නේ නැති නිසා මේ ධර්ම සාකච්ඡාවේදී අපි කරන්නේ ඇත්තට මේ වගේ හිතේ තියෙන ගැටලු මේ අහන කෙනාට විතරක් නෙමෙයි මේකේ උත්තර හම්බෙන්නේ අහන්න බැරි ගොඩ දෙනෙක් ඉන්නවා මේ පිටතන. ප්‍රශ්න ලියා ගන්න දන්නේ නැහැ. ඒක නිසා පැහැව පැහැව ඉන්නවා කියා ගන්න බෑ. එහෙම නැත්නම් මේවා පුද්ගලික ප්‍රශ්නද කියලා දන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න මම හිතනවා ප්‍රායෝගික ප්‍රශ්න කියලා. ඒවා මේ මේ විදිහට ඉදිරිපත් කිරීම එච්චර හිතට බරක් කරගන්න එපා. අපි કોઈ විශාල වියදමක් කරලා මේ ගොනු වෙලා ඉන්නේ මේකටයි. ඒක නිසා අපි එහෙම මේ අසාධාරණ හෝ තැනට නොගැලපෙන වැඩක් කරනවා කියලා හිත නරක කරගන්න එපා. ඇයි ගෙදර යන්නේ මෙහි ඉඳ දිගටම අපි එපයි කියන්නේ. ගෙදර යනවනම් යන්න ඉස්සලා දවසේ දෙන්නම් පොඩි උදව්වක්. ගෙදර යන කියලා මම කිව්වේ. මේ රිට්‍රීට් එකේදී කාටවත් අපි කියන්නේ ගෙදර ගැන කල්පනා කරන්නත් එපා, ගෙදර යන්නත් එපා. කරන්න පුළුවන් සතර සතිපට්ඨානේ හැම ඉරියව්වෙම පවත්නවා නම් ගෝචර භූමියක් කරගන්න පුළුවන්. ගෝචර භූමියක් කියලා කියන්නේ මේ වැටක් ගහලා මැද වැලි දාලා එළපු තැනක් නෙමෙයිනේ. හිත හදාගන්න එකයි තියෙන නිසා මෙහෙදි හදාගන්න કોઈ ප්‍රශ්නයක් ආවත් કોઈ ඉරියව්වේ හිටියා සත්‍ය පවත්තන්න දන්නවනම් ගෙදර ගියාම උනත් වෙනද තරම්ම බාධා වෙන්නේ නැති වෙන්න ඉන්න පුළුවන්. එහෙමයි. වෙනද බාධා වෙන දෙයක් පවා පුළුවන් තරම් ආරසා කරන හිත පිට ගියාට ගොඩක් වෙලා යන්න දෙන්නේ නැතුව ගොඩක් දුර යන්න දෙන්නේ නැතුව ආරසා වෙන්න පටන්. ඒකෙන් තමයි ඇත්තටම මෙහි ඉන්නවට වැඩිය භාවනා හරියට නැද්ද කියලා තේරෙන්නේ ගෙදර ගියාට පස්සේ තමයි. වෙනතරම් ප්‍රශ්නෙින් නැතුව Tamanට දැහැෙන ප්‍රමාණයකට ඒ ආරක්ෂක ප්‍රදේශයේ හිත හසුරවා ගන්න පුළුවන්කම වැඩෙනවා නම් මුලදී උඟාක් හිමීට දිද්ද වෙනවා. පහු වෙනකොට තේරෙන පටන් අර ගන්නවා කියන්න කෙසේ කිව්වත් තහන්න සීබුද්ධියෙන් අහනවා නම් ප්‍රශ්න වෙන්නේ නැහැ. කවුරුත් ඇවිල්ලා Tamanට <coughs> කුප්පණ්ඩ හැදුවට Taman කිපෙන්නේ නැත්තම් ප්‍රශ්නේ කරන්නේ. කුප්පණ හැම එකටම කිපෙන්නේ ගියොත් හැම එතකොට කියන්නේ කුප්පයයි කිය. භාවනා කරුවොත් පස්සේ කුප්ප ගති ටික ටික ටික අඩු කරලා පුළුවන් තරම් බලනවා කවුරු ඇවිල්ලා මා තමන් අවුස්සන්න කොනහන්න උත්සාහ කළත් තමන්ට තියෙන්නේ කීත නරක නො තමන්ට නෑ කුසල් සිද්ධ වෙන්නේ කර්ම රැස් වෙන්නේ ගෙවන්න වෙන්නේ මම සීලේ සලකලා සාසනය සලකලා සරුවචනසේ ගුණ සලකලා ඕන දෙයක් කර කට්ටිය කරපු දෙයි මම හිතන රක් කරගන්න තින්ට ඕනෑ කියන අදිෂ්ඨානය ගන්නම් බාධා එන්නමත් ඕනෑ. ගෙදරදී තමයි වඩා හොඳට පරීක්ෂාව සිද්ධ වෙන්නේ. ගෝචර භූමිය වශයෙන් සරුවත්යන් සඳහන් කළ තියෙන සතර සතිපට්ඨාන. කායන පසන, වේදනා දසන, චිත්තාන පසන, ධම්මාන පසන. ඉතින් මේ ධම්මාන පසනාවට යනකොට පින්ලා දිල් තුන යනකොට එනකොට කනකොට බොනකොට ඉස්සරහා බලනකොට පැත්ත බලනකොට අතනමනකොට අත දිගාරනකොට ඒ හැම ඉරියව්වක්ම කියලා තියෙනවා. හැම එකෙදිම සතියෙන් ඉන්නවනම් Taman සෙනගක් මැද මේ සබහාශීලියව ගත කරත් විවේකීව පැත්තකටලා හිටියත් හිත ආරක්ෂා කර ගැනීමයි මෙතන සිද්ධ වෙන්නේ. එහෙමයි. ඊගා ප්‍රශ්නට අපි යනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේ එකකට එකක් සම්බන්ධ නැති පින්තූර පොතක් පිටුවැනි මගේ ජීවිතයට සම්බන්ධ නැද්දේ හීනමෙන් පෙනී යයි. මේ නවතින්නේ කෙසේදයි පැහැදිලි කර දෙනුවෙන් ඉතා යටහත් ඉලා සිටමි. ඉක්මනින් සසරින් මිදෙයයි පතමි. මිදේ වායි පතමි. එතකොට මේ පින්තූර පොතක් වගේ පේන්න පටන් ගන්නකොට මට හිතෙනවා එකක් තමයි පිටින් රූප බලලා පිටින් එන වර්ණ රූපයක් දැකලා හිත අදහස් පහල කරනට වැඩිය මේ හිතෙන් එළියට යන රූපයක් මේ දැන් පේනවා. පිටින් ඇතුළට එන එකක් නෙවෙයි හිතින් මවාගත් එකක්. ඒ බව Taman දන්නවනම් ਸਰවචනාංශය කිව්වේ හිතට කිව්වේ මායාකාරය කියලා. මැජික් කාර්යය කියලා මේ මැජික් කාර්යය කරන වැඩක් බව තේරුම් අරගෙන හිතට ඕනේ නම් ඕනේ රූපයක් මවලා පෙන්වන්න පුළුවන්. ඒකට හොඳම නිදර්ශනය තමයි අපි හීන දකින්නකොට ඕනම ශේෂ්ත්‍රයකට යන්න පුළුවන්. ඒ මොකද හිත මවලා පෙන්වනවා. ඒ දේ වෙනකොට තමයි දන්නවනම් මේ තියෙන රූප දැකලා රූපයක් කියලා. ඒ වගේ මේක මනසින්ම අපේ එකක් බව දන්නවනම් ඒ රූප පිළිබඳව මනාප භාවය කැමැත්ත හෝ ඒ රූපවල තියෙන නරක දැකලා අකමැත්ත පහල කරගන්න නැතුව මේ හිතලුවක් බව හිතෙන් එකතු කරපු දෙයක් බවත් ඒක සීමා කරන්න බෑ. නමුත් ඒ වෙනුවට හැකියාවක් තියෙනවා නම් මේ රූප මෙනෙද්දිම ආනාපානෙට හිත දාන්න පුළුවන්. ලොකු අරසාවක් තේරෙන්න පටන් ගන්නවා. එතකොට අර තියෙන මේ සැක සංකා බයගති දුරු වෙලා ආනාපානෙ හිත හිටිනවා. ඉතින් ඒක නිසා මේ වෙලාවේදී ආනාපානෙ විශේෂ බල ප්‍රයෝජනයක් ලැබෙනවා. නිකං සමහරුන්ට සද්ද වගේක් ඇහෙන්න ගන්නවා. තව සමහරෙකුට ඇඟේ ඔය නලියන ගති, උගුර කසනවා, කන කසනවා, නහය කසනවා, ඇඟ පුරා දඟලන ගතිය එනවා. ඒකත් ඉස්සලා හිතනවා ඇත්තටම සතෙක් දුවන හරීමේ කියලා බනකොට එහෙම එකක් පේන්නත් නැහැ. සමහරුන්ට ගඳ, කමාරුන්ට රූප. ඒ පේනකොට දිගින් දිගටම එනවා මේක. එනකොට කරන්න තියෙන්නේ මේක තියෙද්දි ආනපානෙ කොහොමද? මේක නැති වෙද්දි ආනපානෙ කොහොමද කියලා බලන එකයි. රූප පෙනෙන්න ඉස්සෙල්ලා කොහොමද දැක්කේ? දැන් රූප පෙනෙද්දි කොහොමද දකින්නේ කියලා මේ දෙකේ වෙනස දැකපු ගමන් අපිට තේරෙන පටන් අර ගන්නවා අපිට මේ රඳා පැවතිය හැකි, දැරිය හැකි දෙයක් තියෙන නිසා ඒ අස්වාභාවික දේ, මවාපාන දේ, මවාපෑමක් වශයෙන් පෙන්ලා දෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කියනකොට පාර වැවක් අයින ගඟක් අයින විශේෂයෙන්ම නතර කළ තියෙන ඔරුවකට ගොඩ වෙනකොට ඔරුව වැන වෙන නිසා මුගව දෙනේ කකුල තියෙනවා ආපහු ගන්නවා මොකද පట్టල නැති නිසා. ඉතින් ඒ නිසා ඒ අයිනේ හයිය කණුවක් අල්ලලා තියෙනවා. කණුවට බර දීලා නිකන් කකුල තියන්නේ කියලා. කකුල තියලා හිමීට කකුලේ බර ඔරුවට දීලා කණුව අල්ලගෙන කණුවේ හයියේ ඔරුව ඇතුළට කොට වෙලා හිමීට කණුව අතාරපුවාම ඔරුවේ පටලයි. ආන්න මේ වැඩේදී මේ කණුව උදව් කරනවා Tamanට මේ තඩමාරුවේදී හයිය තැනක ඉඳලා වතුරට මාරු වෙනකොට හිතට ඇති වෙන චකිතේ නැති කිරීමට කනුව ආධාරකයක් වශයෙන් උදව් කරනවා. ඒ වගේ තමයි මේ කය කියලා අපි හිතාගෙන ඉන්න සම්මුති දේ තුල තියෙන මේ පටවි මේ තේජෝ මේ වායෝ මේ ආපෝ කියන එක තේරුම් ගන්න තැනේදී හිත හරියට ඔය ඔරුවට කොට වෙන මිනිස්සෙක්ගේ වගේ කලකොලොප්පම් වෙනවා. අන්නේ කලකොලොප්පම් වෙනකොට කණුවක් තියෙන්න ඕනේ. ඒක තමයි අපි අරමුණ කියලා කියන්නේ. ඒක අල්ලගත්තොත් හයියක් එනවා. අර අනතුරු අවස්ථාවේදී ගොඩුවට කොට වෙනවා. ඒකේ ඇල්ලිල්ල වගේ තමයි සතිය. කනුව තිබුණාට ඒක තදිව අල්ල අල්ලගත්තේ නැත්නම් අපිට අරස වෙන්නේ. ඒ නිසා මෙතෙන්දී මේ ආනාපානි විශේෂ ආරක්ෂක සේවාවක් කරලා දෙනවා. ඒක ਸਰුවචනන්සේ සඳහන් කරලා තියෙනවා uppannun uppanne papake akusala dhamme antaradahapeeti voopasameeti කියලා. උපදින උපදිනාතාක් ඒ පාපක අකුසල ධර්ම ආනාපානයට හිත තිබ්බොත් මකාරින්න පුළුවන්. එතකොට තමයි අපිට තේරෙන්නේ කලබලයකදී, මරණයකදී, ලෙඩකදී ඒ යන චකිතය මේට වැඩිය බරපතලව එන්න පුළුවන්. ඒ වෙලාවෙත් ආනාපාන හිත දාන්න දන්නවනම් දක්ෂණං අර එන කම්පණය, අර එන වේගය නැති වෙලා gedera ගියා වගේ දැනෙන. ඒක නිසා මේ රූප පේන, සද්ද පේන වෙලාව වෙන වෙලාවවල ඒක 100% නැති කරන්න හදන්න එපා. නොත් මේ රූප තියෙද්දි මට හුස්ම බලන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට මේ gedara ගියා වාගේ හුරු ගතියක් එන්න පටන් ගන්නවා. අවසර ස්වාමීන් වහන්සේ සම්බුද්ධත්ව ජයන්ති කියන්නේ මොකද්ද? මුළු ලංකාවම පෙළ ගැහෙනවා ඒ කටයුත්ත නිමිතෙන්. මම හිතන්නේ මම පමණක් නොවේ හුඟ දෙනෙක් සම්බුද්ධත්ව ජයන්ති කියන්නේ මොකද්ද කියලා හරියටම දන්නේ නැහැ. පැහැදිලි විස්තර ඇතුව කියා දෙන මෙන් ඒක නොදන්නා මම වහන්සේගෙන් කාරණා කිලා සිටින තෙරුවන් සරණයි. මට මතකයි 56 තිබුණු දම්බුද්ධ ජයන්තිය කියන එක මම හිතන හුඟ දෙනෙක් දන්නා කාරණාවක් ඒක සඳහන් වෙලා තිබුණේ බුද්ධ පරිණිරවාණයෙන් තමයි අපි බුද්ධ වර්ෂය පටන් අරගත්තේ. සරුවත් ඥාන්සේ පරිණිරවාණ වෙලා අවුරුද්දයි දෙකයි අවුරුදු 100 දවස් 100ක් ගිය තැන පළවෙනි ධර්ම සංගායනා තිබ්බා. අවුරුදු 100ක් ගිය තැන දෙවෙනි ධර්ම සංගායනාව තිබ්බා. අවුරුදු 236ක් ගිය තැන තුන්වෙනි ධර්ම සංගායනාව තිබ්බා. ඊට පස්සේ අපි බුද්ධ වර්ෂේ ගණන් ගන්නේ සරුවචනාංශගේ පිරිනමන පාවෙන් පස්සේ. ඉන්නේ ඒකෙන් අවුරුදු 2500 සම්පූර්ණ වෙන වෙලාවේදී තමයි ඔය 1956 බුද්ධ ජයන්තිය තිබ්බේ. දැන් මේ 56 ඉඳලා තව අවුරුදු 45ක් ගත වෙලා තියෙනවා. එතකොට නෑ 55ක් ගත වෙලා තියෙනවා. එතකොට දැන් ගත්තොත් 2500යි 2556ට ඉතින් අවුරුදු 55ක් ගත වෙලා තියෙනවා සරුවචනාංශයේ සිද්ධාර්ථ කුමාරෝත්පත්ති සිද්ධ වුණේ බුදු වෙන්න අවුරුදු නෑ මේ මේ පිරිනුවම් පාන්න අවුරුදු 45කට ඉස්සෙල්ලා බුද්ධත්වයටපත් වුණා බුද්ධ කෘත්‍ය ක්‍රමයේ අවුරුදු 45ක් හිටිය එතන 45යි දැන් අපි 59 ඉඳලා 55ක් ගත වෙලා තියෙනවා. ওই දෙක තුනක් 100ක් වෙනවා. එතන දැන් 2600 වෙලා තියෙනවා. ඒ කියන්නේ පිරිනුවම් පෑම ඉඳලා 2500 1956 සිද්ධ වුණා. දැන් බුද්ධත්වයේ ඉඳලා අවුරුදු 2600 මේ 2011ට සිද්ධ වෙනවා. සර්වඥාන්සේ බුදු වෙච්ච තැන දවසයි. ඒකත් සිද්ධ වුණේ වෙසක් දවසකමයි. ඊට පස්සේ තව අවුරුදු 35කින් ආයෙත් අපිට කියන්න පුළුවන් උප්පත්තියේ ඉඳලා අවුරුදු 100 සම්පූර්ණ වෙන දවසක් එනවා එතකොට. ඉස්සෙල්ලා ගත්ත පිරිනම් පෑපදාසලා දැන් ගන්නේ බුද්ධත්වයේ ඉඳලා ඊගාව එකක් එන්න පුළුවන් අපට. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සමරන දවසකුත් එන්න පුළුවන්. ඒකයි මේක සම්බුද්ධත්ව ජයන්ති කියලා කියන්නේ. මේ ඉතින් මේක ඇත්තටම මේ කාලය මැනීමේ ක්‍රමයක් මේ කැලෙන්ඩර් ක්‍රමේ. ඉතින් ඒකෙත් මේ ප්‍රශ්න දෙකක් තියෙනවා. ලෝකේ ගාම කාලමයින ක්‍රම දෙකක් තියෙනවා චන්ද්‍ර චලන අනුව සහ සූර්ය චලන අනුව කියලා. අපේ කැලෙන්ඩරේ බෞද්ධ කැලෙන්ඩරේ යන්නේ සූර්ය ගමනය අනුව සූර්ය මාස කියලා එකට කියන්නේ. බටහිර ලෝකේ මනින්නේ සූර්යා මේ අපේ යන්නේ චන්ද්‍ර මාස අනුව බටහිර කැලෙන්ඩරේ තියෙන සූර්ය මාස අනුව මේ දෙකේ තියෙනවා ගැළපුම් වගේක් කරන්න. ඒ ගැළපීම් පිළිබඳව මති මතාන්තර තියෙනවා. චන්ද්‍ර මාස 12ක්ම හරියටම සූර්ය මාසයකට සම්බන්ධ වෙන්නේ නැහැ. එතන හැම අවුරුද්දකම දවස් 11ක විතර පරතරයක් හිටිනවා. ඒක නිසා චන්ද්‍ර මාස 3ක් ගිය ගමන් මාසයක් අඩු වෙනවා. සූර්ය මාසෙත් එක්ක ගලපනකොට ඒස අවුරුදු 3කට සැරයක් අමතර මාසයක් අඳුරලා දෙනවා රජේ විසින්. ඒකට කියනවා අදිමාස පතනය කියලා. ඒක මේ භික්ෂුන් වහන්සේලා නිතරම දැනගෙන ඉන්න ඕන එකක්. ඒක නිසා සමහර අවුරුදු වල සූර්ය මාසයක අවුරුද්දකට චන්ද්‍ර මාස අවුරුදු චන්ද්‍ර මාස 11ක් වැඩෙනවා. 13ක් වැඩෙනවා. සාමාන්‍ය වැඩෙන්නේ දෙකයි. ඒ කියව අවුරුදු හැම අවුරුදු තුනකටම සැරයක් අලුතින් චන්ද්‍ර මාසයක් එකතු වෙනවා. ඒ නිසා මේක පිළිබඳව ඔය බුද්ධ학මේ හුඟක් අර රාජ කෙනෙක් නැතුව අරාජිකෝ ඉන්න කාලේ ඒ ගණන් කිරීම පිළිබඳ විවිධ මත තියෙනවා. ඉතින් ඒක ඇත්තටම ශාස්ත්‍රීය ප්‍රශ්න අපිට එච්චර තදින් බලපාන්නේ නැහැ. දැන් පොදු සම්මතය හැටියට මේ කියන්නේ සරුවචනාංශගේ සම්බුද්ධත්වයෙන් අවුරුදු 2600ක් සම්පූර්ණ වීම. ඒකට ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී ශරීරය සංසුන්ව පැවතියත් හිත විසිරී යාම නවත්වා ගැනීම ඊටාම අපහසුය. විසිරෙන සිත එකතෙන් කර ගැනීමට සුදුසු උපදේශයක් දෙනෙමින් ඉලා සිටිමි. මේ මේකට එක වාක්‍යයක් ආවනම් හොඳයි. මේ හිත විසිරී යන්නේ හිතවිලි පැමිණීමෙන්ද, කයි වේදනා නිසාද, දැන් සද්ද නිසාද කියන එක මේක සටහන් වෙලා නැහැ. ඉතින් ඒ නිසා හොඳට බලන්න ඕනේ. කය බොහොම විවේකීව තිබුණට කාරණා දෙකක්. එකක් හිත ආනාපාන තියනවාද කියන එක. නැත්තම් තමන්ගේ මූල කර්මස්ථානයේ හිත ගන්න පුළුවන්කම තියනවා කියලා. දෙක, එහෙම තියානින්නකොට හිත පිට යන්න බාධා කරන්නේ මොකද්ද කියන එක. හිතවිල්ලක්ද වේදනාවක්ද සද්දයක්ද කියලා. ඉතින් ඒ බාධා කරන දේ කොටු කරගන්න නැතුව බාධා කරන දේ හරියටම අල්ලගන්න නැතුව අමාරු උත්තරයක් දෙන්න. ඉතින් ඒක නිසා ඒ අල්ලගැනිල්ලෙන් තමන්ගේ චරිත ලක්ෂණේ අල්ලගන්න පුළුවන්. හිතවිලි බහුල කම තියෙන කෙනාට අපි කියනවා විතක්ක චරිත කියලා. එතකොට වේදනාව ඇවිල්ලා, ශබ්ද ඇවිල්ලා ගැටෙන කෙනෙකුට මොකක්ද ද්වේෂ චරිත වෙනවා. විවිධ චරිත වෙනවා. ඒක නිසා මේ තොරතුරට උපදේශයක් ලබා දෙන්න නම් පොදුවේ මතක් කරන්න ඕනේ බාධාව මොකද්ද කියලා දැනගන්න ඕනේ. ඒ අතරමැද Tamanට නැවත මූල කර්මස්ථානට යන්න පුළුවන්කම තියෙනවද නැත්නම් සම්පූර්ණයෙන්ම කඩා යනවද කියලා. දෙක තමයි මේ හිත විචිරියාම පිළිබඳව කලබල වුණොත් විචිරියාම වැඩි වෙනවා. ඒක බාර ගන්න. ඒක සාමාන්‍ය ප්‍රමාණයකට හිත හිත විසිරී ගියට කමක් නැහැ. අපි උදාහරණයක් වශයෙන් ඉස්සල්ලාම පොඩි ළමයි ටිකක් ඉස්කෝලේකට ඇරියයි කියලා හිතමු අවුරුදු 5 6 දැන් නම් ඉතින් ඊටත් බාලපන්තිල යනවා. ඉතින් ඉස්ලාම් දාසේ ඒ ළමයට හරියට විනාඩි 35 35ට පාඩම් පන්ති උගන්වන්න බෑ. මොකද අර ගෙදර සෙල්ලම් කරගෙන හිටපු ළමයා ඒක පාට පන්තියට ගිහිල්ලා දැම්මට පස්සේ සමවයස ළමයි ටිකක් එක්ක ඉතින් ගුරුතුමිය දැනගන්න ඕනේ අර හතේ හතේ ළමයිගේ වගේ හරියටම නීතිගත කරන්න බෑ. ඉතින් ඒගොල්ලන්ට වරින් වර සෙල්ලම් කරලා සින්දු කියවලා අකුරක් දෙකක් කියවලා අනිකුත් වැඩ අතරමැද දිනචරියාට වැඩ කරන්න ගොනුවක් ඇති කර ගන්නවා. ඒ නිසා අවුරුද්දක් දෙකක් යනවා ඒ ළමයාගේ ඒ මුරුදු ගතිත් එක්ක කාලසටන කඳුලා දෙන්න. ඊටත් අමාරුයි හිත. පිළිවෙලට තිබෙන්නේ නැති හිත එළියට දුවනවා. ඉතින් අපි එක දෙක පාරම දැඩි කරලා මිනි කරලා අල්ලන්න ගියොත් ඒක හරි වෙහෙසයි. නිසා ටික ටික ඉවසිල්ලෙන් වරින් වර කමන්නේ. දැන් අඩු ගන්න කයවත් tempatනේ. එතකොට ආනාපානට යන්න පුළුවන්ද කියලා බලන්න. ගිහින් බලලා වැඩියෙන්ම බාධා වෙන්නේ මොකේද කියලා ඒ හම් වෙන වාතාවරණයේ ඔත්තු බලා ගන්න. තමන්ම තමයි ඒක බලලා කරන්න ඕනේ. ඒක තොරතුරු ඇතුළු කරොත් මොකේ මොකෙන්ද පිට යන්නේ කියලා. ඒ අනුව නම් තවිස්තර පිළිතුරක්. ඒ නැත්නම් ක්‍රම ක්‍රමවේදයක් කියලා දෙන්න පුළුවන්. මේ හිත විසිරියාම නවත්තා ගැනීම කියන පොදු වචනෙට අමාරුයි කියන්නේ. ඒකට කියන්න තියෙන්නේ හිත විසිරියාම පිළිබඳව කලබල වෙන්න එපා. හිත විසිරණ එක කමන්නේ. හැකි හැකි හැම වෙලාවෙදීම මූල කර්මස්ථාන හිත ගිහිල්ලා තියන්න උත්සාහ කරන්න. ස්වාමීන් වහන්සේ දින ගණනාවක් එක දිගට භාවනා වැඩසටහනක් සඳහා අප සහභාගී වී මවක් වශයෙන් දරුවන් හැර තමා ඒම අප කරන්නේ ආත්මාර්ථකාමී වැඩක්ද? බුදු දේශනාට අනුව ආත්මාර්ථයේ වැරදි දෙයක් ලෙසත් පරාර්ථ කාමයේ සුදුසු දෙයක් බවත් උගන්වනවා නේද පහදා දෙන්න. අපි පළවෙනි කොටස දාලා දෙවෙනි කොටස ගත්තොත් ආත්මාර්ථයේ පරාර්ථ කාමයේ කියන දෙකම මිනිස්යා නැතිබංගස්ථාන කරන දේවල්. ඒ කියන්නේ කෙනෙකුට ආත්මාර්ථය විතරක් සලකලා පරාර්ථය අතාරින්නත් බෑ. පරාර්ථය විතරක් සලකලා ආත්මාර්ථය කරන්නත් බෑ. එහෙම දෙයක් ලෝකේ නෑ. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ දෙකෙන් ආත්මාර්ථය කියලා කියන්නේ තමන්ගේ සුභ සිද්ධිය නැත්නම් තමන්ට තමන් කරන අනුකම්පාව පරාර්ථකාමී කියලා කියන්නේ අනුන්ගේ සුභ සිද්ධිය මේ දෙකෙන් තරුවචනාංශේ විතරයි ලෝකේ ඉස්සල්ලාම වතාවට කිව්වේ ඉස්සල්ලා ආත්මාර්ථය සලකලා පස්සේ පරාර්ථය සලකන්නේ නමුත් අනිකුත් ආගම් වල කියන්නේ නැ පරාර්ථය සලකලා පස්සේ ආගම ආත්මාර්ථය සලකගමු ඉතින් එතකොට සරුවචනංශේ දීලා තියෙන පැහැදිලි නිදර්ශනයක් තියෙනවා මේකට උත්තරයක් වශයෙන් සරුවචනංශේ සඳහන් කරනවා මේ ශාලා විතර විතර මඩවලක් තියෙනවා. මේකේ අපි ඔක්කොම එරිලා මඩවඩේ එලිලා ඉන්නවා. ඒකට අපිට පේනවා අනික හැම කෙනෙක්ම හුස්ම ටිකක් ගන්න මඩ ගාගෙන දඟලනවා. ඉතින් දඟලනට හරි අනුකම්පාවක් ඇති වෙනවා මේ කට්ටියට උදව් කරන්න. නමුත් ගිහිල්ලා කවුරු හරි උස්සන්න ගියොත් මට මොකද වෙන්නේ කියලා. මඩේ ඉන්න මට තව කෙනෙකුට අත දෙන්න ගියොත් මොකද වෙන්නේ? Taman ඊට වැඩිය කිලෙනවා. ඉතින් ඒකෙන් වෙන්නේ කිසිම සේවයක් නෙවෙයි. ඒක නිසා හොඳ වැඩේ තමයි ඔය පැත්ත බලන්නේවත් නැතුව හැකිතා කික්මනට යුරට ගිහිල්ලා Taman වීලි තැනකට ගිහිල්ලා දණ්ඩක් දීලා හෝ හංගේ හදන තියෙන සිවුර විසි කරලා හරි ඕකේ එල්ලෙන්න කියලා එළියට ගන්න. එතකොට ඔක්කොමලා ගන්න බැරි වුණත් එක්කෙනෙක් දෙන එකයි ගන්න පුළුවන්. මොකද දැන් Taman ඉන්නේ ස්ථාවරයක නිසා. ඉතින් මේක මේ පරානුද්යතා පටිසංයුත්ත විතක්ක කියලා අපි ගත්ත සූත්‍රෙත් පස්සේ සාකච්ඡා වෙනවා. අපි හුඟ දෙනෙක් ඒ අනුන්ට සේවය කිරීම ගැන සලකනවා එක්ක තමන් තමන්ගේක නොසලකනවා නැත්නම් තමන්ගේක සලකා බැලීම මඟ අරවනවා මේ අනුන්ගේ වැඩ කරන්න තියනවා කියලා දැනගන්න. ඉතින් ඒක නිසා ධම්මපද ගාතාවක් තියෙනවා අත්තාන මේව පටමන් පටිජග්ගීය නිවාරේ කියලා. ඉස්සල්ලාම තමන්ගේ සුභසිද්ධියට සලකලා ඒක තහවුරු වුණාට පස්සේ තව කෙනෙකුට උදව් කරන්න. ඉතින් ඒකේ බුරුම ස්වාමීන් වහන්සේ කියනකොට සඳහන් කරනවා Tamanට මේ මඩවලේ ඉල්ලා ඉඳදී සුදුසුකම් නැතුව කරන්න පුළුවන් කමක් නැතුව අනුන් ගොඩ ගන්න උත්සාහ කරන වගේ දඟලන එක හුදු අවස්ථාවාදයක් විතරයි කියලා. කවදාකවත් පුළුවන් කමක් නැහැ සුදුසුකම් නැහැ. ඒ නිසා අවස්ථාවාදීකම ਸਰවචනාවේ බොහොම ලාමක දෙයක් විදිහට සලකලා තියෙනවා. ඒ වගේම Taman ගොඩ ගියාට පස්සේ අනුන්ට උදව් නොකරනවා නම් ආත්මార్థකාමී කියලා. ඒකට සරුවචනසී ඉඩ තියලා නැහැ. සරුවචනසේ සම්පූර්ණ සරුවඥතා ඥාන ලැබුවට පස්සේ අවුරුදු 45ක් අඩු ගානේ දවසට පැය 15ක් වැඩ කළා තියෙනවා. කිසිසේත්ම Tamanගේ ප්‍රයෝජනෙ සඳහා නෙවෙයි අනුන් ගොඩ දෙවීම සඳහා ඒක නිසා උන්වහන්සේ ඒ තාක්කල් නම් යසෝදරාවත් අතෑරියා රාහුල කුමාරත් අතෑරියා රජයත් අතෑරියා සුද්ධෝදන රජුත් අතෑරියා ගිහිල්ලා වැඩේ කරගත්තා. වැඩේ කරගෙන පැත්තකට උනේ නැහැ. ඒ නිසා අපේ අපි භාවනා යෝගින් වශයෙන් අවස්ථාවාදී වෙන්නත් නරකයි ආත්මාර්ථකාමී වෙන්නත් තරකයි. ඒක නිසා මේ දරුවන් අතහැර දමා ඇවිල්ලා නෙමෙයි මෙතන තියෙන්නේ අපි తాවකාලිකව වෙන්වීමක් උත්සාහ කරලා තියෙනවා. ඉතින් අර මූලධර්ම වශයෙන් කීත හැකිති මැරුණාම මොකද වෙන්නේ? අම්මා කෙනෙක් වශයෙන් මැරෙන්නේ නැතු ඉන්න බෑනේ දරුවෙක් හම්බෙන්න කියනවා කියලා හරි හම්බෙලා ඉන්නවා කියලා හරි දරුවෝ ඉන්නවා කියලා මැරලා යනවා මැරලා ගියාම මොකද වෙන්නේ දරුවා ඉතින් ඒක අපි නිකන් මේ කරලා බැලිල්ලක් මේ කරන්නේ ටික කාලයකට පොඩ්ඩක් පැත්තකටලා ඉඳලා බලනවා ඔය හදා බෙදාන කාපල්ලයි කියලා ඒ අනුරාධපුර පැත්තේ කරන්නේ ඒ දරුවෝ ගෙදර ඉන්නකොට මහජෝඩුව හේනක් කොටනවා ඈත තැනක හේනක් කොටලා පැලක් ගහ ගන්නවා ඒකට දරුවන්ට එන්න දෙන්නේ නැහැ මහජෝඩුව විතරයි යන්නේ එතකොට ගෙදර ගිහිල්ලා හැන්දෑව එනකොට දරුවෝ ටික උයලා කාලා මහා එක්කනා දරුවෝ පොඩි උන් බලන්න වතුර ගෙනත් තියලා ලිප හදලා තියන්න ඕන. අම්මයි තාත්තයි දෙන්න හේනේ. ඒ නිසා දරුවෝ පිළිබඳව අමතක කරන්න කියන එක නෙමෙයි වෙලා තියෙන්නේ. මේ එහෙම මනාපේ තිබුණත් මැරෙනකොට යනවා. වලක්වන්න බැරි මේ මරණයේ හැටි. ගලක් නම් පැලති පුපුරති දිරා යති මලක් නම් හැලති පිපෙති පරවේති පෙති හැලෙති ගඟක් නම් ගලති මුහුදට ගලා යති වලක්කන්න බැරි මේ මරණයේ හැටි කියලා මේ ඉස්සර ඔය බස් වලට ගින්න මිනිස්සු හැමදාම හිඟන්නේ ඕක කිය කිය. ඉතින් ඒ නිසා මේක අහන්න ඕනේ මාර මැසිනාගෙන් දැන් මෙච්චර මට දරුවෝ ඉන්නවා මම මරන්නේ මොකටේ කියලා. අම්මා කෙනෙක් මේක නිසා මම මරන්න එපා මේ දරුවෝ ටිකක් ලොකු වෙනකන් කිරි දීලා ඉවරනකන් තියාගන්න කියලා. අනුකම්පාවක් නැහැ. ඒක නිසා අර මේ අද ඊයේ වල තිබුණා ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ කටුක මේ පහන් කණුවේ ඒකේ ලියලා තිබුණා මේ ඒ කතාව මම කලිමුත් අහලා තිබුණා මේක වෙයි ලස්සන ලියලා තිබුණා මේ කොබෙයි අම්මා කෙනෙක් කොබෙයියෙක් පැටියට කියලා යනවා ගලක් උඩ මීපුප් වගේක් කියලා කියන්නේ ඒවා මේ මී මීමල් කියන එක අහලා තියෙනවද දන්නේ මී මී යට මී ගෙඩි මී මී තෙල් ඒ මීමල් ඉතින් එයා මීමල් ටිකක් හොයන ඇවිල්ලා දරුවට කියනවා කොබේ පැටියට දැන් අවු වෙනවා මේක වේලෙන්න දානවා මම කැම්ටික් හොයනකම් බලන්න හිටපන් කියලා. ඉතින් අර කුරුළු පැටියා ඒක ගණන් ගන්න නැහැ උසෙල්ලම් කර කර ඉන්නවා. මී අර අවුව පායලා ගල රත් වෙලා මීමල් ටික තේරම පර වෙලා මැකිලා යනවා. අම්මා ඇවිල්ලා බලනකොට මේක මීමල් එකක්වත් පේන්නේ නැහැ. පැටියා සෙල්ලමට ගිහිල්ලා පේන්නේ දැකපු ගමන් ගහපුවා මැරලා වැටෙනවා පැටියා. ඉතින් මහා සාධාරණයක් වෙන්නේ එතකොට වැස්ස වලාවක් ඇවිල්ලා පොඩ්ඩක් වැස්ස වහිනකොට අර පර වේලා ඇකිලිච්ච මීමල් ආයෙ පිපෙනවා. එතකොටයි අම්මට තේරෙන්නේ මේ දරුවගේ නොසලකිල්ලක් නෙවෙයි වෙලා තියෙන්නේ මී වේලිලා මේවා පුංචි වෙලා ඉතින් ඒ හරි ශෝකයක් ඇවිල්ලා ඒ අම්මා කියනවලු මී පුප් ලදින් දරුණෝ ලදින් රංගටි පුතා කෝකෝ කියලා ඔය තාමත් කෑ ගහන්නේ සද්ද කියලා කියනවා. මී පුප් නැති වුණා ලැබුණා ඇස්ස වැවුවාට පස්සේ අර මැරිච්ච දරුවා නැහැ. ඒක යටින් ඒ ශාංශය ලියලා තිනවා පුතාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විඤ්ඤති අත්තායි අත්තනෝනත්ති කුතෝ පුත්තා කුතෝ ධනං කිය. මට දරුවෝ ඉන්නවාය මට වස්තුව තියෙනවාය කියලා මෝඩයා තැවෙනවායි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. Tamanට Tamanවත් නැතිකොට මගේ දරුවෝ මගේ වස්තුව කියලා මොන කතාවක්ද කියලා ඒකට නිදර්ශනයක් වශයෙන් තමයි අර මීපුප්ලදින් කතාව ලියලා තියෙන්නේ. ඉතින් නිකමට හිතනද මේකේ බරපතලකම මේ වගේ අපි తాවකාලිකව වෙන් වෙනකොට මේ තරම් අපිට මේ සාධාරණ වැඩකට ගිහිල්ලා වෙන් වෙනකොට දුකක් නම් Tamange මරණයේදී හෝ දරුවගේ මරණයේදී මොකද වෙන්නේ? පට මේ කිසాగෞතමීට වෙච්ච දෙන්නේ අපිට දරා ගන්න බැරි වෙනවා මලකුණ අතේ තියාගනවත් මලයි කියලා. පටාචාරාවට වෙච්ච දෙන්නේ බලබලා ඉඳදී පියාකොස දරුවා ගෙනියනවා. බලබලා ඉඳදී අනෙක් දරුවා වතුරට පැනලා හීම් බුබුලු දාලා මැරලා යනවා. මොකද කරන්නේ? කාටද කියන්නේ අසාධාරණ. ඒ නිසා මේ වගේවත් උත්සාහ නොකර ඉඳලා මරණ මොහොතේදී අපි මේ සාකච්ඡාව කරන්න හම්බ වෙන්නේ නැහැ නේ. කොහොමඩක්වත් යන්න වෙනවා. ඉතින් අර ඒකට හොඳ කතාවක් කියලා තියෙනවා මේ මිනිස්සෙක් ගමේ ජීවත් වෙනකොට යා බොහොම පවුලේ අභිවෘද්ධියට කටයුතු කරන කන්ද උඩ තාපස කෙනෙක් ඉන්නවලු මේ තපස් රකින්න හැබැයි බොහොම බලවත් වලත් කියලා කියන ගමත් එක්ක සම්බන්ධයක් නැහැ. හොඳට ඉතින් මෙයාට හිතනලු මේ තමන්ගේ දරුවට මේ මේ හාමුදුරු ලව්ව තපතරන ලව්වස ආශිර්වාද කරනවා. මෙයා වැඩි පුරුදු නැතිලු ගිහිල්ලා. ඊට පස්සේ ගිහිල්ලා කළු මම මේ පවුල් කන කෙනෙක්. මගේ දරුවට මම බොහොම ආදරෙයි. ඒක නිසා මේ දරුවට ආශිර්වාද කරන්න. ඊට පස්සේ මේ උන්නාන්සේ ඇව්වලු දැන් තමුසේගේ තාත්තා කොයි කියලා. තාත්තා මැරුණා. සීයා සීයක් තමයි. ආයෙන වාඩි වෙන්න කියලා දැන් තාත්තා මලා තමුස ඊගාට මරනවා ඊගාට දරුවා මරනවා කිව්වා. ඉතින් මේ තාත්තට හරියට කේන්ති ගලු මම මේ ආවේ මේ. ආශිර්වාදයක් ඉල්ල ගන්න දැන් මේ මොකද කියන්නේ? තාත්තා මලා ඊගාට තමුස මරනවා ඊගාට දරුවා මරනවා කිව්වා. මේ තාත්තගේ විශ්මය දැකලා තාපසතුමාන අයිසේ තමුසෙරිලා දරුවා මරනගේ මල විකාරයක් නෙවෙයි ඒකනේ මම නැති කරන්න හදන්නේ. තමුසෙන් දැසි දරුවා මරනවා ඒක තමයි අභාග්‍ය කියන්නේ ඔකෙන්. දැන් තමුසෙට පස්සේ දරුවා මරන එක තමයි ලෝක තියාමේ. මම මේ කිව්වේ ඒකයි. අපිට වෙන්න තියෙන ලොකුම ලාභේ අපිට පස්සේ දරුවා මරන එක. අපි ඉඳදී දරුවා මරනොත් මොකද මට බෑ මේ දරුවා මරන එක වළක්වන්න. ඔබ මරන එක වළක්වන්න. දැන් මං කියන්නේ උඹ මරුණට පස්සේ දරුවා මැරියා ඒක තමයි ලොකුම ආශිර්වාදය. ඕක බාර ගන්න බැරි නම් අපි හිතයි අපිත් හැමදම ඉන්න ඕනේ දරුවොත් හැමදම ඉන්න ඕනේ කියලා. පුළුවන් නම් හොඳයි. කෙරෙන්නේ නැහැ. බුද්ධ දේශනාට අනුව මෛත්‍රී භාවනාව අපට අවශ්‍ය නැද්ද? ආනාපාන සති භාවනාව පමණක් වැඩි යුත්තේ පමණක්ද වැඩි යුත්තේ හේතුපාදාන තෙරුවන් සරණයි. මේ වගේ ප්‍රශ්නයක් අහන්න වටිනවා මං වගේ මිනිස්සෙකින් මොකද මේ නිතර ආනාපාන උගන් නිසා. නමුත් මං අද හිතාන හිටියේ අදහන් දෑ බණට මෛත්‍රී භාවනාව කියලා දෙන්න කියලා. එහෙම කරමුද නැත්නම් ආනාපාන දිගේ මෙයන්ද? මොකද අද අද තියෙන්නේ ඒ ඊය කරපු එකේ මේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක වීංචා විතක්ක ආනාපාන තුලින් මඟ ඇරෙන්නේ නැත්නම් කාම විතක්ක සහිත එක්කන අසුභ භාවනා වැඩි යුතුයි ව්‍යාපාද විතක්ක බහිත එක්කන ආනාපානෙ වැඩි යුතුයි ඒක මල්ලේ තියෙන්න ඕනේ ගමන් මල්ලේ ඒක තියෙන්න ඕනේ බැරි නම් ආනාපානෙ කරන්න බැරි නම් ඒකට දාලා අල්ලන්න වෙනවා ඒකට නැතුව ආනාපානෙ කෙරෙනවා නම් මේක එච්චර අවශ්‍ය නැහැ ඒ නිසා ඒක නිසා සමූහයකට කියලා දෙනකොට ආනාපානෙ ඇති නමුත් කියලා දෙන්න ඕනේ බැරි වුණොත් ඒකට යට කරගන්න බැරි වුණොත් වෛරය තියෙන කෙනාට මෛත්‍රී භානාව කියලා දීලා තියන්න. එනිසා අපි ඒකට හැන්දා වෙනකන් වැඩි වෙලාවක් නෑ. තව පැය 6 7යි යන්නේ. 8 වෙනකොට අපි මෛත්‍රී භානාවට මේ නැත්නම් මේ ප්‍රශ්නෙට උත්තරයක් අපි ඉදිරිපත් කරගන්න බලමු. මෙත්තා චේතෝ විමුක්ති කියලා එහෙම නැත්නම් මෙත්තා සහගත මේ සූත්‍රය කියලා එකක් සඳහන් වෙලා තියෙනවා. ඒකේ පෙන්නනවා සරුවචනන්සේ ඇත්තටම මෛත්‍රී භාවනාවෙන් කොච්චර අරියත් ඵලයේ දක්වාම වැඩ ගන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ අපි ළඟ තියෙන ගැටුම නැති කරලා දාන්න පුළුවන්. අපි අතර එකිනෙකා පිළිබඳ අන්‍යෝන්‍ය අවබෝධයේදී විරසකකම් එනවනේ. ඒක හරි වෙහෙසයි නේ. භාවනා කරන කෙනාටත් වෙහෙසයි, පවුලක් කරන කෙනාටත් වෙහෙසයි, කොම්පැනියක් කරන කෙනාටත් වෙහෙසයි, වාහනයක් කෙලවන කෙනාටත් වෙහෙසයි. අන්නේ වෙහෙස නැති කරලා දෙන්න පුළුවන් මෛත්‍රිය. එතකොට මේ කරගෙන යන වැඩ මේ යන්ත්‍රයකට ග්‍රීස් ගැහුවා වගේ ලිහිසි දැම්මා වගේ සුමුදුව යන්න පටන් ගන්නවා. ඉතින් නමුත් මේ ඒ අතරමැද විපස්සනා කරෙන්නේ නැත්නම් මෛත්‍රියෙන් පමණක් නිවන් ලැබීමක් ඇත්තේ නැහැ. නමුත් මේ ගමන පහසු කරලා දෙන්න පුළුවන් එකයි මෛත්‍රියෙන් කරන්නේ. ඔය කාගෙත් දැනගැනීම පිණිස අපි ප්‍රශ්න නැවතත් මතක් කළොත් සාංගික දානයක් කරන වෙලාවේදී ඒ පූජා කරන සියල්ලම සාංගිකයට ඉදිරිපත් කළ යුතුද නැත්නම් බුද්ධ පූජා පමණක් ඉදිරිපත් කළොත් ඇද්ද කියන එකයි පළවෙනි ප්‍රශ්නේ. නමුත් සාමාන්‍යයෙන් බුද්ධ පූජා පමණක් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් නැහැ. සියල්ලම තිබීම අවශ්‍යත් නැහැ. ඒ නිසා සමහර විටක කරන්නේ බුද්ධ පූජාව තියලා සංඝ පූජා තමයි සාංගික කරන්නේ. බුද්ධ පූජා ඉති වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒකෙමුත් ඒ සියලු දේවල් සහිත එක මේ නියෝජනයක් එක තටුවක් සකස් කරත් තියලා සඳහන් කරන්න කියනවා මේ ඇවිල්ලා ඉන්න ඔක්කොමලා යම් තැනක තියෙනවා නම් අද මේක සාංගික වේවා කියලා දාන වස්තුවක් ගැන සියල්ලම හිතින් හිතාගන්නේ. අරක නියෝජනය කරලා කරනවා. ඒ නිසා එහෙම කරනකොට ඒ සියලු එක එක උපාසකම්මලා ගෙනාපුවා මේස උඩට මැරලා නැති වුණත් මම මේක සාංගික කරන්න ඕන කියලා ගෙනා නම් එයාට ඒක හිතේ සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට සාංගික වෙනවා. දෙවෙනි ප්‍රශ්නේ තමයි මේ බුද්ධ පූජාවට තියෙන දේවල් මේ Taman වළඳනවා හෝ අනුන්ට දෙනවා හෝ සතෙකුට දීම ගැන පිළිබඳව අදහස. ඉතින් මේකෙදි කියන්න තියෙන්නේ සංඝයාට කාලේ බුදුහාමුදුරන කාලේ තියෙන්නේ මධ්‍යහන්නේ තෙක් පමණයි. මධ්‍යහන්නේ වුණාට පස්සේ ඒක කැපකාරයා ඒව අස්පස් කරන්න ඕන. ඊට පස්සේ කැපකාරගේ තියෙනවා. ඊට පස්සේ 12 පෑන්නට පස්සේ ඒ කියන්නේ බුද්ධ පූජාව හෝ බුද්ධ වසඳා ගෙනාපු දෙයක් හෝ සංඝික කරපු දෙයක් හෝ මේ කැපකාරයට විනිශ්චය කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ගිහි කෙනෙකුට වළඳන්න හෝ සතෙකුට දුන්නට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම බුද්ධ පූජා අපිට 10ට විතර තියලා 11 මාර්තෙනට අස් කරනවායි කියලා. ඒකත් පරිභෝග කරපු දෙයක් නිසා තමන්ගේ කැමැත්තක් කරගන්න පුළුවන්. නමුත් තමන්ට මේ ඛණ්ඩ බොණයි කියලා නීතියකුත් නැහැ. බුද්ධ පූජා අනිවාර්යයෙන්ම කන්න ඕන කියලා නීතියකුත් නැහැ. නොකෑම යුතුයි කියලා නීතියකුත් නැහැ. ඒක නිසා ඒ ප්‍රයෝජනෙ පිණිස සලකලා කරන එකයි තියෙන්නේ. ඒක එච්චර බරපතල ප්‍රශ්නයක් නෙවෙයි. ඒක මොකද්ද ප්‍රශ්නේ? හරි හරි මොකද්ද ප්‍රශ්නේ? ඒක නැති කරගන්න ක්‍රමේ දහන්නේ. ඔව් ඔව්. ප්‍රශ්නේ මම හිතන්නේ ඇහෙන්නේ නැති නිසා මම නැවතත් ප්‍රශ්න උච්චාරණය කරනවා ආනාපාන සති භාවනා කරනකොට වේලාවකදී ඔළුවට බරක් තිබා වගේ තද ගතියක් දැනෙනවා ඉතින් යන්නේ වේලාව නිසා හුස්මට යන අවධානයේ අඩුපාඩු වෙනවා එහෙම නැත්නම් හුස්ම විස්තර සහිතව බලා ගන්න බැරි වෙනවා හුස්ම නොදැනී යනවා වගේ කියලා හිතෙනවා ඉතින් ඒ ගැන උනන්දුවේ ගිනොට එක පාර්ට් නැවතත් දීර්ඝ සුසු හුස්මක් ගිහිල්ලා ආයෙත් එක්ක ආනාපානෙ මතුවෙනවා. ඉතින් මෙහෙම සංසිද්ධියක් හොඳද නරකද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒකදී කියන්න තියෙන්නේ මේක වෙනවනම් මගේ බැලු බැලමට මට තියෙන හොඳක්. නමුත් ඒක Tamanට මේ හොඳ සම්මාදම් වෙන්න නම් හොඳට සමාදම් මේක මේක හොඳක් කියලා දැනගන්න අනිත් දවසේ යනකොට ලෑස්තිලා යන්න ඕන. ලෑස්තිලා යනවා කියලා හොඳට සක්මන් කරලා තමන්ට හරියන පරියන්ක තියෙනනේ වාඩි වෙලා මතක තියාිනවා මේ ආනාපාන දිගේ බලාන යනකොට මේ කයෙත් මේ හිතෙත් මේ ආනාපානෙත් විපරිණාම සිද්ධ වෙනවා. ඒ විපරිණාම වල තියෙන දී ඇති සාධකයක් තමයි විභාවනාදී කවදාකවත් හදිසි යමක් භාවනාදී වෙන්නේ නැහැ. හැමදේම සිද්ධ වෙන්නේ ක්‍රමානුකූලව. හදිසි වෙනවයි වගේ තේරෙන්නේ සතිය නැති වුණා. ඒකතොට ගැස්සිලියනවා. නමුත් හොඳට බලන්න හිටියොත් එතකොට ඉඳ ගන්නකොට පේනවා ආනාපාන ප්‍රකටයි ඔළුවේ බරක් නැහැ. නමුත් ආනාපාන සියුම් වේගන වේගන යනකොට ඒකේ තුනී වීමත් එක්ක ඔළුවට තමයි මේ කාංශයක එහෙම නැත්නම් ඇලවෙනවා විවිධ බර ගති, තද ගති, උණුසුණු ගති, සිසිල් ගති, කම්පන ගති පහළ වෙන්න පුළුවන්. සෑහළු ගතියත් ඇති වෙනවා. ඇති වෙනවා. ඒව ඔක්කොම මේ භාවනාවේදී ඇතින විපරිණාම. දැන් අපි භාවනා ඉස්සලාම බලන්න හදන්නේ මේ අනිත්‍ය ලක්ෂණේ විපරිණාම ලක්ෂණේ තමයි. මේ විපරිණාම ලක්ෂණේ ගොරෝසුවට පේන වෙලාව. පේනකොට පේන්නේ මේ ඔළුවේ, කනේ, කටේ, බඩේ කියන සම්මුතියත් එක්කයි. නමුත් අපිට ඔළුව නැතුව, කට නැතුව, කන නැතුව, බඩ නැතුව මේ තද ගතිය කියලා දැක ගන්න පුළුවන්. මේ සැහැල්ලු ගතිය කියලා දැනගන්න පුළුවන් නම් අපි අර පාවෙන්න වගේ පාවෙන්න වගේ ඉන්න තැන නිකන් එහෙම සැහැල්ලු ගතියකුත් ඇති වෙනවා. එතකොට මේ ගතිය, ඒකට කියනවා ගති කියලා. භාව කියලා කියනවා ස්වභාව කියලා කියනවා අන්නේ ස්වභාව භාව ගති වලට විතරක් හිත තියලා කටබඩනාශය කියන එක අයින් කරන්න පුළුවන් මට දැන් බර ගතිය ඇවිල්ලා තියෙනවා මට දැන් ලැහැල්ලු ගතිය ඇවිල්ලා තියෙනවා මට පාවෙන ගතිය තියෙනවා මට දැන් උණුසුම් ගතිය කම්පන ගතිය කියලා එතකොට අපි පුළුවන් තරම් සම්මුතිය අයින් කරලා මේ නාය කටබඩ කියන වයින් කරලා ස්වභාව වලට හිත දානවා නැත්නම් භාව ලක්ෂණ වලට හිත දාන්න නැත්නම් ගති වලට හිත දානවා එහෙම ගති වලට හිත දාන්න නම් මේ කය පිළිබඳව තියෙන ආසාව පොඩ්ඩක් පැත්තකින් තියන්න වෙනවා. ඒකට කියනවා කාය ජීවිත নিরপেক্ষ භාවය කියලා. මගේ මගේ බඩ මගේ කන මගේ නහය කියන්නේ නැතුව බර ගතිය, හැලු ගතිය, කම්පන ගතිය, චංචල ගතිය කියලා බැලුවොත් තමයි තේරෙන පටන් ගන්නවා මේ ආනාපානේ කීකරු වෙන්නේ නැතුව මෙව එන්නේ නැහැ. සංසිඳෙන්නේ නැතුව ඉන්නේ නැහැ. සංසිඳනකොට අර පාරෝලයින් මැජික් පෙන්වන මිනිස්සු ඇස්පැන්දුමක් කරන්න ඕන නම් බෙරේ හයියෙන් හොල්ලන්න ගන්න ඕනේ. එක හතකින් බෙරේ හොල්ලන ගමන් මේ අතින් පාට ඇස්පැන්දුමක් කරලා බෙනේ වගේ දැනගන්න ඕනේ මේ ආනාපාන සංසිඳනකොට මොකක් හරි මැජික් එකක් පෙන්වනවා. ඒ නිසා සංසිඳන එක ඇස්බැල්මෙම යන්න ඕන. දැක දැක දන දන යන්න ඕන. ඒ ලෑස්ති වෙලා යන්න ඕන. ලෑස්තිලා යනකොට තේරෙනවා හැමදාම මේ වගේ මේ මාරුවක් වෙනවා. මාරුවෙන් එහාට යෝගාචරය අසරණ වෙනවා. උපක්‍රම දෙකක් තියෙනවා. එකක් මේ වගේ සාකච්ඡා කරලා මේක හරි වැඩක්, බය වෙන්න දෙයක් නැහැ කියලා විශ්වාසය ගන්නවා. දෙක ලෑස්තිලා යනවා. ලෑස්තිලා යනකොට තමයි තේරෙන පටන් අර ගන්නවා නිකන් ඉර බැහැගෙන යනකොට එක පාට තරු පේන්න පටන් ගන්නවා. ඉර තියෙනකොට පේන්නේ නැහැ. එනිසා අපි දවස් දෙක තුනක් බලනකොට පේනවා ඉර තිබුණත් නැතත් තරු තියෙනවා. ඔත ඉර බහින්න නැතුව පේන්නේ නැහැ. ඒ වගේ ආනාපානේ ගොරෝසු තියෙන තාක්කල් මේ කයෙව්වට හිත යන්නේ නැහැ. ආනපනේ සංසිඳනකොට සංසිඳනකොට මේ කයේ තියෙන විවිධ ගති විවිධ භාව විවිධ ස්වභාව විවිධ ලක්ෂණ මතු කරනවා අන්න ඒවා දිහා මේ මගේ කට මගේ කන මගේ නාසය මගේ බඩ කියන්නේ නැතුව භාව ලක්ෂණ වශයෙන් බලනවා කියලා කියන්නේ. ඒකට සූත්‍රමය ඥානය අවශ්‍යයි කියන්නේ. අසු විරූප ගතිය තියෙනවනම් ලෑස්තිලා යනවනම් එන්න එන්න එන්න එන්න තමන්න තේරෙනවා මේ විපරිණාමය කයේ එක පැත්තකින් යනවා හිතේ තව පැත්තකින් යනවා අරමුණේ තව පැත්තකින් යනවා මේ තුන් දෙනා තඩමාරු කරනවා අරමුණේ ඉඳලා එකපාරට කයට යනවා කය ඉඳලා එකපාරට හිතට යනවා අපි දැනගන්න ඕනේ මේ තුන විතර නටන තියෙන්නේ ওই තුනේම වෙන්නේ කියලා ඉතින් මේක ආනාපානයටම සම්බන්ධ කරලා කියනකොට කියනවා කයත් පැත්තක දාන්නකෝ හිතත් පැත්තකට දාන්නකෝ ආනාපානයෙන් බලනකොට වර එක ඒ ආනාපානට උදව් වෙන හුස්ම රැල්ල අපිට පේනවා. හුලම් පාරක් එහාට මෙහාට යනවා. තව වාර එක ඇවිල්ලා වදින තැන පේනවා. තව වාර එක ඇතුළ වෙන හුස්මේ දිගයි පිට වෙන හුස්ම කොටයි ඇතුළ වෙන හුස්ම සීතලයි පිට වෙන හුස්ම රස්නියයි ආදි වශයෙන් අර ගැටුම නිසා ඇතිවෙන භාව ලක්ෂණ පේනවා. එක හුස්මේ ඒ වැදෙන අවස්ථාවේදී මේ නිකන් නලියන ගතිය එහෙම තියෙනවා. එතකොට මේ පැති තුනේ යනකොටත් හිතෙනවා මේ ආනාපානෙමද කියලා. ආනාපානෙම මේ වෙස්මාරු වෙලා. වර එක හුස්ම රැල්ල විතරයි. ඒක මට අයිති නෑ. ඒක නිකන් වාතේ. වර එක ඇවිල්ලා නාස්පුඩුව. නැත්නම් උදරේ. නැත්නම් වම නාස්පුඩුව. නැත්නම් උඩුතොල. ඒකත් මාරු වෙනවා. ඊගාට උණුසුම සිසිලස කම්පන චංචල ගති දිග බව කෙටි බව ආදී මේ පැතිකඩ මාරු වෙනකොට නැසලී බලන්න ඉන්න පුළුවන් ගතිය. මේක වැරද්දක් නෙමෙයි මේ ස්වභාවය කියලා දැනගත්තොත් විතරක් මේ විපරිණාමය දැක ගන්න පුළුවන්. මේකයි තියෙන විපිරියාස වෙන ගතිය. ඒක තමයි සරුවත්න අපිට පෙන්වන්න හදන්නේ. ඒව වෙනකොට සැකේ තමයි අන්තිමම දරුණු දෙය. මේක සැක කෙරුවොත් ආයෙසරයක් හයියෙන් හුස්ම ගන්න හදනවා. ඇස් දෙක අරින්න හිතෙනවා. එතකොට වෙන්නේ අපි ආයෙත් හොද හොද මඩේ දාන්නේ. නිසා එතෙන් යන්න ඕනේ ලෑස්ති වෙලා ඊයේ අත්දැකීම අදයකට උදව් කරගන්න ඕනේ. එක දිගට පවතින සතියක් තියෙනකොට ආනාපානය තුල විතරක් නෙමෙයි ආනාපාන පැතිකඩ තුන වගේ හිතෙත් වෙනස් වෙනවා කයත් වෙනස් වෙනවා ආනාපානෙත් වෙනස් වෙනවා මේ කොච්චර වෙනස් වුණත් නොසැලෙන සද්ධාවකින් ඉදිරියට යනකොට ඒක ලොකු ඉදිරිපීමක් වෙනවා දැන් අපි පැයකට කිට්ටු කාලයක් කරන් තියෙනවා තා වෙලා තියෙනවා ප්‍රශ්න තියෙනවා ස්වාමීන් වහන්සේ මෛත්‍රී භාවනාව සම්බන්ධව අහපු ප්‍රශ්න සම්බන්ධව දැන් අද රැයට ලංකලා කතා කරන්න ඇහෙන්නේ. මෛත්‍රී භාවනාව සම්බන්ධව අහපු ප්‍රශ්නේ සම්බන්ධව දැන් අද රැයට මෛත්‍රී භාවනාව මාතෘකා කරගෙන බණ කියනවා කිව්ව නිසා කමක් නැද්ද මේක අහවල? කමන්නේ ප්‍රශ්නේ මතු කරනවා මට බණට ලෑස්ති වෙන්න පුළුවන්. දැන් කරණීය මෙතු උත්තරේ තියෙනවා දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනින සම්පන්නෝ කාමයේ සුනීගේ නයි ජාතු ගබ්බසෙයම් පුනරේති. ඒ කියන්නේ මේ මාර්ගඵල අවබෝධ කරන්න පුළුවන් කියන එක නේද මේ මෛත්‍රී භාවනාව භාවනාවෙන්. එහෙම නෙමෙයිද? එතන දිට්ඨින් දිට්ඨින් චානුපගම්ම සීලවා කියන්නේ. ඒ කියන්නේ දෘෂ්ටියකටපත් නොවි මිත්‍යා දෘෂ්ටිකටපත් නොවි සීලයක හිඳලා දර්ශනීය සම්පන්නෝ මේ ජීවිතේ වෙන දකින්න පුළුවන් සරුවචනාංශයට ඇත්තටම සරුවචන යාජී වශයෙන් පෙර දක්මක් තියෙනවා. ඉතින් අනිත් එක මෛත්‍රී භාවනාවේ නැත්නම් අපි මෛත්‍රී භාවනා පාවිච්චි කරන්නේ ද්වේෂ නැති කරන්නනේ. ද්වේෂ නැති කරන්න සමතුපක්‍රම තියෙනවා, විපස්සනා උපක්‍රම තියෙනවා. සමතුපක්‍රම තමයි මෛත්‍රී භාවනාව. ඉතින් ඒ කරණීයමත්ත කුසලේන කියන එක අපි කරණීයන් අත්ත කුසලේන කියන්නේ කරණීය මත්ත කුසලේන කියලා මෙත්ත භාවනා කියලා දාගෙන තියෙනවා. ඒ නමේ පටලවිල්ලක් තියෙන ඉතින්. නමුත් ඇතුලේ තියෙනවා මේ ඒ ඒ වයපු ඒවම්ප සබ්බ භූතේසු මානසම් භාවයේ අපරිමාණම් මාතා යතා නියම් පුත්තං ආයුසායක පුත්තමන් රකේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවය අපරිමාණ. ඒ කියන්නේ මවක් යම දරුවෙකුට ප්‍රේම කරන්නාසේ සියලු සත්වයන් කෙරෙහි පැතිරීගත් මනස පැතිරක් පැතිරී ගන්න ඕනේ කියලා. මුලින්ම සඳහන් වෙනවා මේ මෛත්‍රී සංකල්පේ. ඉතින් ඒකෙන් පේන්න තියෙනවා මේ ගමනේදී අපිට ප්‍රධානම විශේෂම යෝගාවචරණ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ ද්වේෂය. නුරුස්නා ගති. ඒ නුරුස්නා ගති ටික අයින් කරගන්න පුළුවන් නම් ගමන හරි ලේසි. හැබැයි මෛත්‍රී භාවනාවෙන් විපස්සනා කරලා දෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වටහාදීමක් කරන්න බෑ. එකෙන් කරන්න පුළුවන් වෙන්නේ දැනට හිතේ තියෙනා වූ द्वේෂය මේ තුනී කළා දාන්න පුළුවන්. හැබැයි මෛත්‍රී භාවනා තුළින් අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටහීමේ ත්‍රිලක්ෂණ අවබෝධ කර දීමේ ඇති හැටිය වටහා දීමේ ශක්තියක් නැහැ. ඒ කියන්නේ මෛත්‍රී භාවනා තියෙන්නේ තිත්තං චරන් නිසින්නවා සයානෝවා යාවතස්ස විගත මිත්තෝ ඒතං සතින් අදිත්තේය. මේ විදිහට හිත සකස් කරන ඉඳගෙන හිටගෙන යනකොට කනකොට සතිය පිටවන්නේ. ඒ දර්ශනීය සම්පන්න කියලා කියන්නේ මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතුවොත් එimhe අනිවාර්යයෙන්ම අපි බුදු වෙලාමයි නිවන් දකින්න නැත්නම් මෛත්‍රී බුදුහාමරෝ දකින්න ඕනේ. ඒ වගේ පෙරදක්මක් තියෙනවනේ මේ ජීවිතේ අපිට ඒක කරගන්න බෑ. පැමිණෙන්නේ නැහැ සතිය පිහිටුවොත්. මෛත්‍රී භාවනා කරලා ද්වේෂය නැති වුණාට පස්සේ අපි සතියක සතිපට්ඨානෙ කෙරුවොත් ditthi මේ චිත්තං චරන් නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගරමිතෝ ඒතං සතින් අදිත්තේය. අර විදිහට මෛත්‍රියෙන් එන ද්වේෂය නැති කරලා පිටිය සකස් කරන මේ මත සතිපට්ඨානෙ වැඩුවොත් ඒකේ ප්‍රයෝජන අරගෙන ඊඩමේ පැලයක් 60ක් පැල කෙරුවොත් පැල වෙනවා. එහෙම නැතුව පොළවේ නෑ ඒ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන බීජේ නැහැ. ඒකට සතිය පිහිටවන්න ඕන. මෛත්‍රී වඩලා ඒ මත සතිය පිහිටවන්න ඕන. ඒක හොඳයි. මොකද මේ අදහසක් ඇති කරගෙන ඉන්නවා නම් මෛත්‍රී භාවනාවෙන් පමණක් කරන්න පුළුවන් කියලා මේ එතකොට වාදයක් මතු වෙනවා නැත්නම් සැකයක් මතු වෙනවා එච්චර වූ කෙලිම යන පුළුවන් මෛත්‍රියක් ඇයි අවධානය කරන්නේ නැත්තේ කියලා එහෙම නැත්නම් මේ ආනාපාන සතිය වගේ ਸਰුවචනාංශ කෙලින්ම කොහොමද ආනාපානේ හරහාම ගෙනියන්නේ කියලා. ඉතින් ඒක නිසා හොඳට තේරුම් අරගන්න ඕනේ මේ දෙන්න මහා ප්‍රඥාවයි මහා කරුණාවයි වගේ සමත විදර්ශනා දෙක යුගනද්දව යනවනම් එකිනෙකාට එකිනෙකාට උදව් කරමින් ගමන හරි පහසුයි. හැබැයි සමත පූර්වංගම ක්‍රමයකුත් තියෙනවා විපස්සනා පූර්වංගම ක්‍රමයකුත් තියෙනවා. මොකද මේ දෙක එකතු වෙලා තමයි හුඟක් වෙලාවට අප්පුඩියක් ගන්නකොට අත් දෙක එකතු වෙනවා වගේ එකිනෙකා එකිනෙක ප්‍රත්‍යুৎපන්න වෙනවා. ස්වාමීන් මේ භාවනාවට පෙර සීලයක් සමාදන් විය යුතුද? ඒක තමන්ම සමාදන් වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් කාගෙන් හරි ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් ඒ ශික්ෂාපද සමාදන් වීමක් වෙන්න ඕනද කියලා. අපි සාමාන්‍යයෙන් ඔය ਸਰුවචනාංශගේ අවසාන සූත්‍ර වශයෙන් සඳහන් වෙන මහා පරිනිබ්බාන සූත්‍රය. ඒකෙදී සරුවචනසේ නැවත නැවතත් ශීල පරිභාවිතෝ භික්කවේ සමාධි මහප්පලා හෝති මහානිසංසා සමාධි පරිභාවිතෝ භික්කවේ පඤ්ඤා මහප්පලා හෝනි මහානිසංසා කියලා ශීල සමාධි ප්‍රඥා කියන පිළිවෙල නිතර නිතර නිතර අවධානය කරලා තියෙනවා. ඊට පස්සේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පෙන්ලා තියෙනවා. ඒ නිසා අපි අන ක්‍රමයේ සම්මත ක්‍රමයට ඒක පළවෙනි පන්තිය, දෙවෙනි පන්තිය, තුන්වෙනි පන්තිය වගේ ශීල සමාධි තමයි. නමුත් ආර්ය අෂ්ටාංග මාර්ගයට යනකොට ප්‍රඥා ශීල සමාධි වෙලා තියෙනවා. ඉස්ලාම් ප්‍රඥාව තියෙන. ඉතින් ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ ඒක ඔය කටුකුරු දිස්වාංශික අහනකොට ඒ ස්වාමීන් වහන්සේ කිව්වේ ඉස්සලා සීලද ඊගාට සමාධි ප්‍රඥාවද එතන ප්‍රඥාව මුල් වෙලා සීල සමාධිද ඒ සම්බන්ධතාවය වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඉහළට යනකොට. ඉහළට යනකොට ඇත්තම ප්‍රඥාව ඉස්සර වෙනවා. මුලදී සීල ඉස්සර වෙනවා. ඉතින් ඒක නිසා සීලයක් සමාදන් වෙලා තමයි අපි ඒක පෙළඹෙන්නේ ඒක විස්තර කරනකොට සීලක තියෙන වටිනාකම දැන් මේ සූත්‍රෙත් මුලින්ම කිව්වේ ගොරෝසු ගොරෝසු ගල්කට අයින් කරගන්න ඕනේ දෙවෙනි මට්ටමට යන්න. ඒතර කාය දුස්චරිත වචී දුස්චරිත අයින් වෙන්න ඕනේ. අපි එනවා ඒකට. ඉතින් ඒ එතෙන්ට යන ඒ නිසා අපි දැනගන්න ඕනේ කන් හැන්දෙන් අයින් කරනේවා අයින් කරන්න ඉතල උදල්ලෙන් ගන්නේවා අයින් කරලා ඉන්න බෑ. උදල්ලෙන් ගන්න පුළුවන් වාතියදී කන් හැන්දෙන් කරන්න බැරි නිසා. ඒ වගේ මේ උපකරණයක කැටයන් දාලා කොටන ලියුපකරන එක ලී ලී ග්‍රෝ බාණ්ඩක ඉස්සලා යත්තෙන් කැත්තෙන් කරන වැඩ ඉවර කළා තමයි අන්තිමට කැටයන් දාන්නේ. කැටයන් දාන්න මේ වැඩ කරන්න බෑ මුල් මුල් ටික ලිය බොරදම් ගහලා කරගත්තේ නැත්තම්. ඒ වගේ තමයි ඉස්සලා ඉස්සලා සීලෙන් කරලි වුණාට පස්සෙ තමයි ප්‍රඥාවෙන් කරන්නේ. දෙක තමන්ට සමාදන් වෙන එක. ඒක තමයි සාමාන්‍යයෙන් පැවතිලා තියෙන ක්‍රමය. ඒ මොකද මේ සිද්ධි කීපයක්ම තිබිලා තියෙනවා සරුවචනanse වැඩ ඉන්න කාලේ ඔය මහා සන්තති මහමෙතුමාගේ කතාවේ තව කීප දෙනෙක් තියෙනවා මේ සිල් සමාදන් වීමේ පරිච්ඡේදය සඳහන් වෙන්නේ නැහැ. හොඳට ඕම ව්‍යාකූල මනසක ඉන්නකොට සරුවචන දැක්ක බණක් කිව්වා රහත් වෙලා තියෙනවා. ඉතින් එතකොට කොහොමද මේ මේ මේ කියන සංසීදීදී සීලේ කොතෙන්දිද සම්බන්ධ වෙන්නේ? උඟාක් සිද්ධි තියෙනවා. ඒ ටික ඇත්තරම ඔය මහසිසයඩෝ ඒ මුළු ත්‍රිපිටකයේම තියෙන සීලේ සම්බන්ධ නොවි භාවනා කරලා භාවනා කරන්නේ බණ අහලා නිවන් දැකපේ ඔක්කොම පෙන්ලා කියලා තියෙනවා. මේකෙන් පේන්න තියෙනවා අනිවාර්යයෙන්ම සීලය තියෙන්න ඕනේ සීල් සමාදන් වෙන්නේ නැතුව මේක කරන්න බෑ කියන සම්මුතිය මෙතෙන්ද ගාවන්න බෑ. හැබැයි ඒ භාවනාවට ලක් වෙන එක නතුන අදිෂ්ඨාන සීලයක් පිළිපිටනවා වෙලා. පෙරගෙන ආපු මේ තම තමන්ගේ පාරමිතා ශක්තිය නිසා අදිෂ්ඨාන සීලයක පිළිපිටනවා කියලා කියන්නේ තමන් වශයෙන්ම දැනගන්නවා තේරුම් අර ගන්නවා මේ අනිත්‍ය දුකනාත්ම ධර්මයේ තුල තව සතු මරමින් හොරකම් කරමින් මේ වැඩේ කරන්න බැරි බව ඇතුලෙන් එන එකක් තියෙනවා. ඒක වෙන්නේ අදිෂ්ඨාන සීල. අදිෂ්ඨාන සීල කියන්නේ දෙවැනි එක සම්බන්ධයක් නැහැ. Tamanට මේ උදාහරණයක් වශයෙන් කියනවා නම් ඒ ලෙඩෙක් ඔපරේෂන් කරන්න ඉස්සෙල්ලා ජීවාණු හරණය කරලා ගන්න තියටර් එක ඇතුළට. ඒ වගේ ඒක නැතුව අරගෙන වෙලා කැපුවොත් එහෙම වෙන්නේ අලුතෙන් එන පටකොඩ විශාල ආසාදන සිද්ධ වෙනවා. ඒ නිසා ඒක සාමාන්‍ය නීතියක් තමයි කැලේ හේනක් කොටනකොට කටුවට ගහ ගන්නවා. මේ වගේ වැඩකදී සිල් සමාදන් කරනවා. තීටර් එකට ගත්තොත් ඩිස්ඉන්ෆෙක්ට් කරනවා කියන එක. නමුත් ඒක සම්මතේ වුණාට යුද බිමේදී සෙබලෙක් මරුණට පස්සේ ටෙන්ට් එකට ගත්ත කැපුවා. ආයෙත් මොකක් කර කර ඉන්න හම්බ වෙන්නේ මේ චරිචුරු ගන්න දෙයක්වත් නැහැ ලෙඩත් අමාරුවේ තියෙන්නේ. ඒ කෑල්ල අමාරු නම් මොකක්වත් නැහැ කපන එකයි තියෙන්නේ. ඔය ඔය 17 ආමතුරුන්ගේ පුතා වැටිච්ච වෙලාවේදී මේ හෙලිකොප්ටර් ගෙන් වැටලා මුළු ඇතුලේ ඇට ඔක්කොම කුඩු වෙලා තියෙනවා. කුඩු වෙලා පැය 6-4ක් විතර යනකම් හොඳට 100 තියෙනවා. ඇතුලේ ලේ ගිහිල්ලා නාස් ඔක්කොම බ්ලොක් වෙලා. පස්සේ හෙලිකොප්ටර් ඇවින්ටම් පැය 6ක් ගිහිල්ලා තිනවා. පස්සේ අරගෙන ආවිල්ලා දොස්තර කෙනෙක් ගාවට යනකොට පැය ගානක පමාවේදී දැන් ගොරොද්දයා දෙනවා. හැබැයි ලෙඩට 100යි. දොස්තර දැකපුවාන් කිරුවේ මෙතනින් කපුවා. කපල් බටයක් ගැහුවා. එතකොටම 100 නැතුණලු. මෙයාට ආය දවස් 14ට පස්සෙලු 100 ආවේ. මේක ඇතුලේ මිනි කුණු ගඳයි. ඔක්කොම යකඩ දාලා බැඳලා මේ දත් ඇඳ ඉර කරලා මේකෙන් ලොකු දීලා තියෙන්නේ නියා කියනවා දවස් 30 කරන්නේ දත් මැද මැද හිටපේකලු ගඳට. අන්තිමට සනීපුණාට පස්සේ able body soldier එහෙන ප්‍රොමෝෂන් එකක් අරගෙන දැන් උට මතකවත් නැහැ වැටුණයි කියලා මං කිසිම භාවනා කරලා නැහැ කිව්වා ස්වාමීන් වහන්සේ මේ මුළු සිද්ධියේදීම සතිය තිබුණා කිව්වා. කපනවත් මතකයි කිව්වා. මුළු ඇඟම ඉතින් වේදනාවේදී එතනදී ආයේ මේ ලෙඩා සුද්ධ කිරලි මයිල් බාන කතා ඒව මොකක් කර කර ඉන්න බෑ. ඒ වගේ වෙලාවලුත් තියෙනවා. ඉතින් හැබැයි මෙහෙමයි වෙලා තියෙන්නේ. කාට හරි සීලයක් දෙන්න දෙන කෙනා ගාව සීලයක් තියෙන්න ඕන. ණයක් ගන්න සල්ලි තියෙන මිනිහගේ පය ගන්න. ඉතින් ඒ නිසා කායින් හරි ගන්නවයි කිව්වට බෑ. ඒ පුද්ගලයා ඊට වැඩිය සීලක පීඩන කෙනෙක් ඉන්නවා. මං ඉස්කෝලේ යන කාලේ අපි ගියේ හැන්දවරු ඉස්කෝලේ. උදේවරුේ හාමුදුර කෙනෙක් සිල් දෙන්නේ. මං හයේ පන්තියේ හිටියා හතේ පන්ති ළමයි තමයි සිල් අටේ පන්ති ළමයි. ඒ ළමයා ඊගාවසර දෙන්නේ. මේ වසරට ගියා සිල් දෙන්න කවුරුත් නැහැ මට කිව්වා සිල් දෙන්නයි කියලා. අපි පන්ති සිංහල උගන්වන සර් මේ සිල් දෙනවා කිව්වා. මම තක්කු මුක්කු වෙලා හිටියා මේ මේ ස්ටේජ් එක උඩ නැගලිවල මම පාණාතිපාතා වේරමණී සික්ඛාපදන් සමාදි ඕම් කියන්නේ බකේව නමෝ තත් කියලා පටන් ගන්නයි කිව්වා. මම පටන් ගන්න තියෙන්නේ කෙලවරකේ. ඉතින් තක්කු මුක්කු වෙලා මං ගෙදර ගිහිල්ලා අප්පච්චි අම්මලා හැම වත් කරන වෙලාවදී කිව්වා හරි වැඩක් වුණා මට. දැන් හෙට ඉඳලා මට තමයි සිල් දෙන්න වෙන්නේ. මේ මම පටන් ගත්තා මට සිල්පද මතක නැහැ නේ. අප්පච්චි මට කියනවා උඹට සීල් දෙන්න උඹට තිබිලා එපාය කිව්වා. එතකොටයි මට මතක් වුණේ එහෙම එකක් තියෙන්නේ කියලා නේද. හැබැයි අවුරුද්දක් සිල් දුන්නා මම. එකක්වත් මයි ළඟ නැහැ. පංචිල් පද වඩ කරනවා කියන එක මොකද ඒ කාලේ. අවුරුද්දක් සිල් දුන්නා. ඒ වෙයිතරේ ඉස්කෝලේ පටන් ගන්නකොට චාරිත්‍රයේ ඇසෙම්බලි එකේ සිල් දෙනවා කතාව තමයි. නමුත් මෙතන කතා කරන දැනගන්න ඕනේ Tamanට වැඳිය හැකි පිදිය හැකි කෙනෙක්ගේ සිල් සමාදන් වෙනවා කියන එක ඒක බොහොම ගෞරවයෙන් කරන්න ඕන වැඩක්. මොකද නිකන් මේ ආශිර්වාද ගැන්විල්ලක් වගේ. භාවනා ජීවිතේට ආශිර්වාද ගැන්විල්ලක් මේකේ කෙරෙනවා. ඒ නිසා මේ වයිදී සම්මුතිය කියලා එකක් තියෙනවා. චිත්ත විසුද්ධියේදී සීල විසුද්ධිය කියලා එකක් තියෙනවා. මේ දෙක දෙකක්. සම්මුති වශයෙන් සීල් සමාදන් කිරීම කියන එකක්. නමුත් සීල විසුද්ධිය කියලා කියන හිතේ ඇතිවෙන එක ඒක එකක්. ඉතින් මේ දෙක පුළුවන් තරම් සම්බන්ධ වුණොත් අපි යෝගාවචර වෙනවා. නැත්තම් නිකන් නිකන් විහිළුවක් වෙනවා. නෑර ළමයෙක් පොඩි ළමයෙක් ගියාලු මල ගෙදරකට. ඉතින් බබාගෙන් අහුළු අනික් කට්ටිය මේ මොකද උනේ කියලා. ඒ සාදු කෙනෙක් ආවයි කිව්වලු. සාදු කෙනෙක් ඇවිල්ලා මේ කිව්වලු කට්ටියට මේ පන්සිල් ගන්න කියලා සමා නමෝ තස්ස කියන්නේ එක්කෙනෙක්වත් ගත්තේ නැහැ. ඒගොල්ලෝ සාදුම සිල් ඉල්ල ඇඟිල්ලා ගියයි කිව්වලු. සාදුම තනියම සිල් අරගෙන නැගිටලා ගියයි කිව්වලු. මලකවල වල සිල් දක් කරන පරිසංග සමාදන් කරන දැකලා තියෙනවා. දැන් මිනි පෙට්ටිය ගාව තියාන ඔක්කොමලා බීලා ඉන්නේ. හිටගෙන ඉන්න බැරි. ඉතින් කියන උපාසක මාත්‍ර ඉන්න ඉන්න තැන් වල පාත් වෙන්න සිල් සමාදන් වෙන්නේ. ඉතින් ඒ වෙලාවේ පාත් වෙනවා සිල් ගන්නවා නැගිටිනකොට කැඩෙනවා. ඒ චාරිත්‍රයේ කෙරෙනවා. ඉතින් ඒකයි සීල විසුද්ධියයි කියන්නේ දෙකක්. සීල විසුද්ධිය කියලා කියන්නේ දවසින් දවස කරපු දේ ගොරෝසුකම දැනගෙන සීලාචාර වීමට ගන්න ප්‍රයත්න. ඉතින් ඒක ඒපැයිදී මේ ප්‍රශ්නයකට උත්තර දීමකේ මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. Taman දැනගන්න ඕනේ. මේක කොච්චරක් චිත්ත ප්‍රවෘත්තියේ පිරිසිදුකමට මේ උච්චාරණය කරන එක බලපානවද නැත්නම් තමයි දෙවේලේ සතියෙන් ආරසා කරන එක බලපානවද? ඒ කියන්නේ සමාදන් වෙච්ච සීලය දිගට පැවැත්වීම සඳහා කාය වචන දෙක <clears throat> හැසිරවීමේදී සතිය පැවැත්වීමේදී ලොකු අරසාවක් තියෙනවා. ඒකට ලොකු ධෛර්යයක් වෙනවා හොඳ සීලයෙන් ආරම්භ කරනවා. නැති උනායි කියලා ප්‍රශ්නකුත් නැහැ. Taman සත්‍යමත් වෙනවනම් ඒ අරසාව සිද්ධ වෙනවා. කමක් නැහැ. ආනිසංශ තියෙනවා නම් Tamanට තේරෙනවා නම් ඒකෙන් හිත තැම්පත් වීමට උදව් කරනවායි කියලා ඒ කටයුතු ටික කෙරෙන්න ඕන. ඒක පූර්වක්‍ෘතිය කියන එක අපේ ලංකාවේ දෙන තියෙන නිදර්ශනම බත් කන්න ඉස්සලා අත හොදන එක. අත හොදන්නේ නැතුව කෑවොත් අත පෙරසිනු ඒ නිසා මොකක් හරි එක පූර්වක්‍ෘතියක් නම් ඒ පූර්වක්‍ෘතියෙන් Tamanගේ භාවනාවට යන්න පහසුවක් තියෙනවා. ඒ කියන්නේ හුරු ගතියක් එනවනම් ඒ ටික කරන්න. ගොඩාක් වෙලා කරන්න යන්න එපා. මොකද භාවනාවේ සාමාන්‍යයෙන් ආධුනිකයට මුල් විනාඩි 35 තමයි භාවනාව අල්ලන්නේ. ඒ 35 පෙන්නට පස්සේ කොහොමඩක්වත් හිත අවුල් වෙනවා. ඒ නිසා විනාඩි 2 3 4 5ක් පූර්වක්‍රිය කළා වහාම යන්න ඕනේ භාවනාව. නමුත් විනාඩි 45ක විතර පූර්වක්‍රිය කළා මේකට යන්න ආවොත් එතකොට අර හිතේ තියෙන කායික ශක්තිය සහ චිත්ත ශක්තිය අඩු වුණාට පස්සේ ඉතින් අර මූල කර්මස්ථානට යනකොට පමයි. හැබැයි ප්‍රයෝජනේ සලකලා කරනවනම් ප්‍රශ්නයක් නැහැ. Uh, that indicates that uh, the absorption, Arpana Samadhi. Arpana Samadhi means that you come up to the, come close to this building and come into the building. That means that you are passing the threshold. Once you come in, you are in it. That you are in the, uh, the lawn, you are at the, uh, the access level. So, this going there, happening or doing? That is the question whether you are going with consciousness or it is a happening. That is the uh, uh, question. So, whenever Jnanarama, that my teacher was under the one opinion, he said the first thing, it must be a happening. Yeah, by happening, uh, you know something happened, but you don't know. But next day also when you are practicing, when you come close to that, you can predict. This is the time, last time also it happens. So, in time to happen, once you are mastering, coming close, you know now few minutes time, few seconds time, mind will go an absorption. Under such circumstances, you can make a determination to take it under control, take the situation under control. There he can say, now I feel my concentration enough, may my mind go into this absorption. First jhana or second jhana, whatever may be. Then, by determination, if you can go there, that means that not only you are gaining a jhanic experience, you get a mastery. When and where you necessary, you, you need it, you can go there. So the second part is called the mastery. The first part is the what is happening due to your concentration. The best example given is not under the, under the forest situation. Supposing a tree is growing amidst of houses so it is a dangerous, so you have to cut. So when you, before cutting, you know, when the, once it cut, you don't know where it is going to fall. So therefore what they do is, when the tree is intact, they put a rope towards the end of the tree and hold the tree. And then they start cutting. And while cutting, they tighten the rope to the direction where you need it. And then but still uh, rope itself can't do it. You have to weaken the, trip, uh, bar, the trunk attacking and then there's a kind of a time if even the rope is there, if you keep on cutting again the tree will fall down. So once it is weakened, you have to pull it from the rope, then the tree falling according to your desire. So your rope tightening is like a determination. So therefore, once it cut up to a certain level, before it is falling by itself, you have to make use the rope. And then you can take situation under control. Yeah. Uh, last time you said the uh, take off of the plane, the Kaya pasana, and yeah. there's a danger zone, and there comes the Vedana pasana goes into X, I don't know. Yeah. And it's uh, equanimous state or auto, autopilot. And I want to know, uh, I think it was not clear for me, is that in the process of one meditation session or is that actually a process towards the jnana? You said the Kayanupasana must be mastered, and then yeah. it goes to the Vedana Pasana or? So it is happening in Vipassana line, never in the Samatha line. Yeah, in the that Vipassana my, my example yes, is yes. I am giving yes. on the Vipassana Yes. So the Kayanupasana, when, when somebody, when does somebody know when this is finished, going into Vedana, when that is also just like the same example. Same, mm. the, you see that uh, you take the whole body as the Kayanupasana at the beginning and take into the slowly upper, upper part of the body and ultimately the touching point, the breath. Touch of the breath become uh, the object for the Kaya, materiality. And then you let it calm down. So when you calm down, it come to a kind of a change of a mm, point or break-even point, you it become unperceivable. Become unperceivable. Even the breath unperceivable, but mindfulness is intact, concentration intact. So that is the point you can go to the maximum edge of the Kayanapasana. So there, you know, the situation is now at the edge of it. Don't do forced breathing. Don't keep on noting. So you slowly, slowly withdraw your energy. Let the mind to take itself, supporting and cheering. Now you are in the correct path. And when you go there, sometimes you fall, you by tread past the, uh, the threshold and you feel no time, no space. So when you are, the, it is uh, transgressing or going into that level, is a happening. But before that, your willpower was there, your intention was there, energy was there, but beyond that, it's a happening. So it is a kind of a art rather than a science. So therefore, daily in sitting, you have to master it. Go to the maximum subtle point. Now still we are, it is not, this is the, she says, this is the calming down of the materiality. When materially calm down, you go to a state, at the beginning it appears like no time, no space, no memory like, but later you can awaken into that situation. Very subtle, but you can sure mindfulness is there. Yeah. Yeah. Yeah. That nothingness also, to the beginner, it appears like nothing, but if you master it again and again, you can be in, awakened into that nothingness. Eh, when that happens, it won't be a shock. It, eh, it, it appear like that uh, you are going up to the, the step and you are going out, going out of that. That is out of this room. Likewise, uh, at the beginning it is uh, electric, accidental. But um, you have to master to a point where even early you are going to say, supposing no time, no space, but you can understand, you can experience, you can be aware into that situation. Then only you feel no friction from the body, mind is very calm, only the feelings and perceptions are there. But even then, it be like a dream state, half dream. There if you are going to entertain doubts, again you can come back to the gross area. Without entertaining doubts, you have to just let go to master then only you can understand mind can make anything it wish it's good or bad it depends on the mind whether you are perceiving it or not it's a just a it's a decision rather than reality so that is the point where you are exposing into the time and uh, the feelings and perception so kayanupasana is now yielding giving the way to the vedanupasana and then chittanupasana continue like that so under such circumstances, you have to sit more than one hour. You have to have a little longer sitting uh, so that towards the end, you are bound to feel very subtle state. Earlier you would have mentioned telling it is unperceivable. Now you can understand, you can perceive. It is like awakening into a dream. At the beginning it appears like a cut and dry, but later you feel even very subtle state you can perceive. You can be mindful. You can be diligent. That is the point. It's a, it's a huge demand. It is not a, it is not a normal mindfulness. That's a continuity of mindfulness, steadfast mindfulness. So their mindfulness become reinforced or galvanized. Uh, you never give up. You say, I will even try to be aware of this blank. that is also you can say at adhisthana eh? when you keep on practicing that is the way you have to go, be prepare your mind when the settling down happen calming down happen you never give up telling i can't you will say I, to the last drop i try to be awakened diligent vigilant and open to the situation sloth and topper, the doubt, uh, the and uh, dullness, boredom, fearfulness, lost, outcasted. If you have any psychological this thing, you will give hell. You will you will go double. You will be doubling. You you will go um, uh, how do you call uh, become run mad. it's a really risk. Is it really risk mean that uh, you are going to doubt it, if you are going to do? No. You have to just surrender. Whatever may be, never mind, I am in, uh, intact with my sadha. I am intact with Sila, anything happen good like, you have to uh, really gamble with your life. You have to really gamble with your body. So that is how the mindfulness become very steadfast, become very reinforced. And then only you can say you are a yogi. Before that you are still trying. They are onwards striving, no trying. So this is the uh, point where you feel the sitting is successful or not. Beyond that, whatever happens, you are in success. Not always a happy feeling, not always uh, the good omens you are going to see, but whatever may be, you are in a deep layers of mentality rather than physicality. හොඳයි එhmenan අපි එකමාරට කිට්ටු කරගෙන ඉන්න නිසා ප්‍රශ්න තියෙනවා නම් මම ඒත් කියනවා මතු කරන්නයි කියලා නමුත් මම තාම දකිනවා මේ විශේෂයෙන්ම පිරිමි පක්ෂයේ කතා කර කර විදියට. යනකොට එනකොට කණ්ඩායම් වශයෙන් යන්නේ. ඒක එච්චර හොඳ වැඩක් නෙවෙයි. තම තමන්ගේ වැඩ බලාගන්න පුළුවන් තරම් නිස්සද්ද වෙන්න මොකද තුන්වෙනි දවස් හතරවෙනි දවස් වෙනකොට ආයේ